වේවා සුවපත් වේවා සුවපත් වේවා අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව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 පුනච පරං ආවුසෝ කීනාසවස්ස බික්කුණෝ විවේක නින්නං හෝති විවේකපෝනං විවේකපබ්භාරං විවේකට්ටං විවේකාබිරතං වියන්ති භූතං සබ්බසෝ ආසවට්ඨානීහි ධම්මේති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි තවත් ක්ෂීණාශ්‍රයන් වහන්සේ නමකට අයිති අයිති වෙන ක්ෂීණාශ්‍රව බලයක් අපි ඒ පාරේ යන කෙනෙක් වශයෙන් ආශාවෙන් ඉගෙන ගන්න හදා. අපි ඉගෙන ගත්තා ඒ ක්ෂීණාශ්‍රයන් වහන්සේ නමක් වෙනකොට සංස්කාර ධර්මයන් විෂයෙහි ඒකේ අනිත්‍යත්වයේ දැකලා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්ච කියලා ඒකේ වෙන්වීමට දඟලන උත්සාහයක් අපේ යෝග ජීවිතයේ තියෙනවා. ඒකේ යහපතට ගිය කෙනෙක් තමයි චීනස් වෙනවාංශේ නමක්. ඒ නිසා උන්වහන්සේට බලයෙන් ශක්තියක් තියෙනවා බලයක් තියෙනවා කියන්නේ මම ඊට පස්සේ තවදුරටත් ආයේ මේ සංස්කාර ධර්මත රඳාපවතිලක් නෑ. දිරච්ච දේවල් ඒවා, අනිත්‍ය දේවල් ඒවා අන ගැළපෙන්නේ නැති දේවල් කියලා බලයෙන් යුක්තෝ කියන්න පුළුවන්. ඒ වගේම ඊයේ අපි ඉගෙන ගත්තා අංගාරකාසූපමා කාමා මේ කාමය ලෝකයා මෙච්චර මේ බඩ බැඳගෙන කරන කාමය හත් දවසක් තැම්පිච්ච හත් දවසක් පිච්චිච්ච ගිනි ගොඩක ඉතුරු වෙච්ච අඟුරු ගොඩක් වගේ ඒක ගිය කෙනා විනාශ වෙනවා මිසක් අඟුරු ගොඩ විනාශ වෙන්නේ නැහැ අඟුරු ගොඩ මෙයාව දවල තවල විනාශ කරනවා ඉතින් ඒක සීනාසයන්වන්සේ නමක් හොඳටම දන්න නිසා තවදුරටත් වැරදිලවත් පයිලෙසලාවත් කාමයට යන්නේ කාමයට ආවඩන්නේ ඒ දෙක ඉගෙන ගත්තට පස්සේ අද චීනාස්ව බල්ලවලින් හතින් ඊගාවෙක වශයෙන් සර්වච්ඡ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට පෙන්වන්නේ සර්වච්ඡ ධර්මයේ ගැඹෙලා තියෙන පුණ්‍ය ප්‍රඥාවසෝ කීනාසවස බික්කුණෝ විවේක නින්නම් හෝති චීනාසයන් වහන්සේ ළඟ තියෙන බලයක් එහෙම නැත්නම් අතනාරින ගතියක් එහෙම නැත්නම් නයිසાર્ගික ගතියක් තමයි නිතරම විවේකයට බර වෙලා ගත කරනවා විවේකයට නතු වෙලා ගත කරනවා විවේක නින්නම් හොද විවේක පොණම් විවේක පබ්බහාරං විවේකයට බර වෙච්ච විවේකයට නතු වෙච්ච විවේකට්ටං විවේකාදිරතං මේ විවේකයට ස්ථානයක් එහෙම නැත්නම් විවේකයේ රතියක් කැමැත්තක් ඇති වෙනවා යන්ති හෝති සබ්බේසු ආසවට්ඨානීසු ධම්මේසු ආසවට්ඨානීය ධර්මෝලි වෙන් වෙලා යන්ති ඒක නැත්නම් ඒව භාවයටපත් කරලා ඉතින් ඒක නිසා අපි මේ ගත කරන ජීවිතේ අපි ඒ කීනාසයන් වහන්සේ නමක් එක්ක සංසන්දනය කරනකොට කොච්චරක් විවේකයට කැමැති අකමැතිද එහෙම නැත්නම් පු탁ජනේ කඳ පු탁ජනේක එක බලනකොට ඒගොල්ලෝ ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගත කරන්න ඒක ලකූ ජාග්‍රහණයක් කරගෙන ආඩම්බර පාද්දී අපි ඒ පු탁ජන භූමිය සහ චීනාශ්‍රෝ භූමිය අතර මැද ඉන්න යෝගාවචරයන් වශයෙන් දවසක් ගත්තොත් පැයක් ගත්තොත් සුමානයක් ගත්තොත් මාසයක් ගත්තොත් අවුරුද්දක් ගත්තොත් ජීවිතයක් ගත්තොත් කොච්චරක් ඒවා එකට ඉන්නද කියලා විවේකයට බර විවේකයේ හොයන සුළු ගතියක් තියෙනවා විවේක පෝණං විවේක පබ්භාර විවේකෙට නතු වෙච්ච ගතියක් විවේකට්ඨං විවේක ස්ථාන හොයන ගතියක් තියෙනවා විවේක අධිහතං විවේක ඇති උත්තිල කැමති වෙනවා විවේක ස්ථාන කැමති වෙනවා අපිත් පුළුවන් තරම් මේ පැත්තට නතු වෙලා ගත කරනවා වියන්ති හෝති සබ්බේ සබ්බේහි ආසවට්ටාණියේහි ධම්මේහි එතකොට මේ කාම ලෝකේ ගත කරනකොට අපි ඒකේ අභිමතාර්ථ තියන්නේ නෝනේ හැම වෙලාවෙම අපේ මුළු ජීවිතේම ගමන් කරන්නේ අසවල් තැනට යන්න කියලා එල්ලයක් අභිමතාර්ථයක් එහෙම නැත්නම් හරයක් තියාගෙන යන්නේ මෙන්න මේ අපි තියාගන්න ඉස්සරහින් තියාගන්න ළඟා වෙන්න තියාගෙන ඉන්න මේ අභිමතාර්ථ කියලා බලනකොට ඒවා ගොඩාක් ආසවට්ටානීය ධර්ම ආශ්‍රව වඩන දේවල්. ඒකට ළඟා වීම සඳහාත් කරන්නේ ආශ්‍රව. ළඟා වුණාට පස්සෙත් වැඩෙන්නේ ආශ්‍රව. ඒක නිසා එවැනි දෙයක් ඉදිරියෙන් තියාගෙන අපි කොච්චර නිර්මාණශීලී වුණත් අපි කොච්චර තීක්ෂණ බුද්ධිමත් වුණත් ඒක ළඟා වුණත් පරාදයි ළඟා වෙන්න දඟලනකොට පරාදයි. අන්න එහෙම මිනිස්සු විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් සංසාර බයෙන් බය වෙලා සංසාර බය දැනිලා සංසාරයෙන් කටේ ගැලවීමට කටයුතු කරන කට්ටිය ඒ නොදැනුවත්කම නිසා ඉදිරියෙන් තියාගන්න ආසවට්ටහනීය ධර්ම වර්ගයක් සර්වචනංශි වෙන් කළ අඳුනලා දීලා තියෙනවා. ඒවා දැන් අද කාලේ තියෙන බුද්ධ ආගම අල්ලලා තියෙන හතර තමයි. ඒ බුදුහාමුදුරුවෝ කියන එක ඇල්ලුවොත් විනාශයි. දිනුවත් පරාදයි, වැරදුනොත් පරාදයි. අන්නේ ආසවට්ටහනීය ධර්ම වලින් ව්‍යම්ති භූතංගේ සම්පූර්ණයෙන්ම අයින් කරන කටයුතු කරන අපි මේ භ්‍රමචර්ය රකින්න අපේ මහානකම රකින්න අපේ යෝගාවචරකම රකින්න. ඉතින් අපි මේ ආසවට්ටහනීය ධර්ම අපි ඉගෙන ගන්න ඕනේ. අපේ ඉස්සරහා ජීවිතේ නැත්නම් අපි මේ මෙහෙවන ජීවිතයේදී ගත කරන ජීවිතේ මේ ආසවට්ටහනීය ධර්මයක් ඉස්සරහා තියාගෙන අපි යන්න හදන්නේ. එහෙම නැත්නම් ඒකට අනියමාර්ථයෙන් සම්බන්ධ වෙන වැඩක්ද? කොච්චර දුරට අපි මේ ආසවට්ටහණීය ධර්ම වල තියෙන භයානකම දැකලා තියෙනවද කියලා. ඉතින් ඒක කියන ශීනාශ්‍රව වෙනකොට තමයි අංග සම්පූර්ණ වෙන්නේ. ඒක අපිට එක නිදර්ශනයක් වෙනවා. මේ පැත්තේ පුත්තජනේ වැඩිම ආසවට්ටහණීය ධර්ම වඩන. ඒකට ප්‍රාර්ථනා කරනවා පින් කරලා ඊගාවත් මේ විදිහට වැඩි ලබන්න බලාපොරොත්තු වෙනවා, ජීුණු වෙලා මීට වැඩි ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ ඌරෙක් අසුචි වලට කැමති වෙනවා වගේ කියලා බුදුජානනාංශිකේ පෙනුම පෙන්වන විදිහට. ඉතින් ඒක නිසා අපි ඒක කොච්චර දුරට තේරුම් ගන්න තියෙනවද කියන්නේ. ඒක තේරුම් ගන්නකොට අපිට සමාජ ජීවිතයකුත් අවශ්‍යයි. පෞද්ගලික ජීවිතයකුත් අවශ්‍යයි. පෞද්ගලික ජීවිතය අපි විවේකයේ හොයනවා කියලා හිතමු. ඒතර සමාජ ජීවිතයක් අපිට තියෙනවා අපි වික්‍රප් වෙච්චාම කොහොමද සමාජශීලී ජීවිතයක් ගත කරන්න වෙන්නේ? ගත කරන්න වෙනවා සෑහෙන දුරට. අන්න ඒකදී අපි කොච්චර මේකේ හොයනවද නැත්නම් අපි මේ ගත කරන ජීවිතේ මේ ආසවට්ටහනීය ධර්මයකට දෙවිදික් කරගෙන යන්නේ. ඉතින් ආසවට්ටහනීය ධර්ම විස්තර වෙන්නේ <clears throat> මම හිතනවා පැහැදිලිවම අංගුත්තර නිකායේ චතුක්ක නිපාත මේක ඇති. නැත්නම් ඉස්ලාමට හැගැහුනේ විනය අටුවාවේ ඒ සමන්තපාසාධිකාවේ සඳහන් කරලා තියෙනවා භික්ෂුවක් ඉතාම කැමැති වුණාට මේ දේවල් ලැබෙන්න ලැබෙන්න භික්ෂුවගේ ආශ්‍රව වැඩෙනවා. අනුසය වැඩෙනවා. මේ සියුම් ධර්ම සියුම් කෙලෙස් වර්ගයක් වැඩෙනවා. ඊට පස්සේ යාව ඒක විසින්ම විනාශ කරනවා. ඒක හරියට ගහක වැඩෙන කොහොල්ල ගහක් වගේ අපි කියන්නේ පිලල් පිලිල්ල පිලිල්ල ගස් වැඩෙනවා කියන්නේ. ගස්වල හැදෙන පිලල් තියෙන්නේ. <coughs> ඒ ගහ ඒක බොහොම හිමීට යන්තම් හේතු වෙලා වැස්ස වෙලාවට ඒක වටේ තියෙන සෙවල ටික ඔක්කොම පොඩි ලොකු වෙලා අත් හේතු වෙලා එමේට අතුරට දානවා පුංචි මූලයක්. දාලා ඒක ඒ ගහේ අත්තට ආහාර සපේන තැන සහ පෝෂණ ද්‍රව්‍ය සපේන නල මාර්ගයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ගහෙන් එන ඔක්කොම පෝෂණ ඒ වගේම ගහ හදලා පල්ලෙහාට ගෙනියන ආහාර පිෂ්ඨ ද්‍රව්‍ය ඔක්කොම උරා ගන්නවා. ඒකල්ලලයට හොඳට අවුව ලැබෙනවා. ගහ උඩටලා ඉන්නවා ගහේ තමයි හිටින්නේ හැබැයි ගහට පිළිලයක් වෙනවා අනිත් වගේ පිළිල වෙන ධර්ම මාළුවා වැල කියලා බුදු දනසේක සඳහන් කරලා තියෙන්නේ ඒකේ උපමා කතාවේ තියෙන්නේ යම්කිසි විශාල ගහක රුක්ෂ දේවතාවෙක් ඉන්නවා නම් ඉන්ටපු ගමන් ඒ රුක්ෂ දේවතාව දකින්නලු කොල්ල වැලකින් කාලා ආපු කුරුල්ලෙක් හොටීට ඇවිල්ලා තියෙන ඇටයක් ඒ Taman ඉන්න ගහේ අත්ති මදිනවා නැතිනකොට ඕකේ අන්තං අර ඔටියේ තියෙන එක අත් ඇලෙනවා. ඉතින් මේ දේවතාව හිතනවලු ඕක වේලිලා වැටේ. ඕක ගණන් ගන්න දෙයක් නැහැ කියලා ඒක දිහා බලන්න. අනේ නැල්ලු ටික වෙලාවක් පහල රස ගියාට පස්සේ ඒක අර හොඳට සෙවල ටික ඇවිල්ලා සම්පූර්ණ ගහට මේක අල්ලලා හිටනවලු. අල්ලලා හිටනකොටත් දේවතාව දන්නවලු මේක හරි භයානකයි. ඉතින් මේක පොඩි දෙයක් නේ කමක් නැහැ කියලා නේ පුංචි මුලක් ඇතුලට යනවා. ගියාට පස්සේ එතනින් එහාට තියෙන ඇදලා යන ඔක්කොම වතුරයි ඔක්කොම පොළොව රසයි අර පිළිලි උරා ගන්න. ඒක ගහ හදලා ගේන ආහාර පල්ලෙහාට යන්න දෙන්නේ. එයා ඒ දෙක අල්ල ගන්න. අමුද්‍රව්‍යයක් කරනවා නිෂ්පාදනය කරත් ගන්න. ඒකට මේ රුක්ෂ දේවතාව හිතනවලු කමන්නේ ඉති වැඩිම වුණොත් පිළිලෙන් එහා පැත්තේ අත්ත විතරේ වැටේ. ජයන්ති කරන්න දෙන්නේ ඉතින් ඕකොන්න ඉච්ඡාවයි ඉතුරු වැඩි වැඩි හරි ඉතුරු හරිනේ කියලා කරබන් ඉන්නවා. ඔන්න ටික කාලයක් ගියාම එහා පැත්තක තිරලා වැටෙනවා. වැටෙනුට පස්සේ මුල දැන් ගහවි ගිය ඇතුලට යනවා. ගිහිල්ලා මහා කන්දට ගහනවා. මහා කන්දට ගැහුවට පස්සේ මහා කන්දෙන් ඊට උඩ කොටස් සියල්ලම මැල වෙනවා. මෙයා ඔක්කොම පෝෂණය උරා ගන්නවා, මල් පෙපෙනවා, ගෙඩිය හැදෙනවා, කුරුල්ලෝ කනවා, කුරුල්ලෝ ගිල පලාතිමත් ගන්නවා, අනික් ගස්වලත් ගන්නවා, මේ ගහෙත් අනික් අතුල ගන්නවා. ඉතින් ඒකකොට දේවතාවා ඉතනට දැන් ඔයෙන් උඩ කොටසනේ දැන් මැරෙන්නේ. ඔන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ කියලා හිත හදාගෙන ඊට පස්සේ උඩ කොට නැගලා පස්සේ පල්ලෙහාට යනවා. ගියාට මුළු ගහම විනාශ කරනවා. අනිත් වගේ මේ මාළුවා වැලක් වගේ තමයි මේ ආධ්‍යාත්මික ජීවිතයකට මේ ආසවට්ටහනිය ධර්ම. ඒක කවුරුත් ප්‍රිය කරන දේවල්. ආසවට්ටහනිය ධර්ම එනකොට මේ යක්ෂ මූණක් බඳගත්ත කළු පාට ගතියක් පේන්න බොහොම ප්‍රිය ගතියක් තියෙනවා. නැවත ඇසුරු කරනකොට ඒක රිංගගත්තට පස්සේ ඔටුව ගෙට ගියා වගේ පුදුමාකාර විනාශයක් කරනවා. අර රුක්ෂ දේවතාවට වෙන වැඩි වෙනවා. ඉතින් මේ ආසවක් තමයි ධර්ම කියලා කියන්නේ බෞසුත භාවය. බෞසුත භාවය වැඩෙන්න වැඩෙන්න යා විනාශ වෙනවා. ඒ නිසා බෞසුත භාවයේ වැඩිවීම කෙනෙක් මාන්නාධික වෙන්න හේතු වෙනවා. සක්කාය දිට්ඨි වැඩි වෙන්න හේතු වෙනවා. තෘෂ්ණා කරන්න හේතු වෙනවා. ඒ වගේම Tamanට ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ආසවට්ටහණේ ධර්මයක් වෙනවා. එයා ඊට පස්සේ මසුරු වෙන්න පටන් ගන්නවා. සමාකාරව බෙදෙන්නේ මේක මගේම දක්ෂකම නිසා මටම ලැබෙන දේ කියලා මේ බහුසුත භාවයේ මේ වගේම ලාභ සත්කාර. ඒ වගේම Tamanට ශිෂ්‍යෝ ගාන වැඩි වෙනකොට පරිස සම්පත්‍ය වැඩි වෙනකොට ඕනම කෙනෙක් හිතනවා ආයෙ බය වෙන්න දෙයක් නැහැ. මේ තීචෝ මාව බලාගන්න. ඒ නිසා මම කොච්චර ඔලොමල වුණත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම Tamanට පැවිද්දෙන් වස් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න. චිර රාත්‍රඥ වෙන්න වෙන්න ආගවට්ටහණීය ධර්මයක් වෙනවා. ඉතින් මේ හතර දිහා බැලුවොත් පැවිදි ජීවිතේ ගියත් ඒකට සමාකාරව හිතා ගන්න මොකද්ද මේකෙන් කියන්නේ කියලා. Tamanට මේ බෞද්ධ භාවයේ වැඩෙන්න වැඩෙන්න ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න තමගේ පැවිදි ජීවිතේ වස් ගන්න වැඩෙන්න වැඩෙන්න අනුගාමික ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ආදවට්ටානීය ධර්ම බාටපත් වෙනවා මේවට සිංහලෙන් කියන්නේ මෙත්තහි වෙනවයි කියලා. මෙත්තහි වෙනවයි කියලා කියන්නේ ලිඳක් ගොඩක් කල් වතුර ගන්න නැතුව හිටියාම ඒ ලිඳේ වතුර මෙත්තහි වෙන පාවිච්චි කරගන්න බැරි වෙනවා. ලිඳ නිතර වතුර පාවිච්චි කරනවා අස් කරනවා නම් තමයි ලිඳක් වැඩ ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ මෙත්තහි වෙනවා පොල්ලිලි වලවල් මෙත්තහි වෙනවයි කියලා කියනවා ඊට පස්සේ ඒක පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඉතින් අපේ ශාසනයට අද වෙලා තියෙන ප්‍රධානම හතුරුකම උතන තියෙනවා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම මාරයා මේ බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලාට නපුරු ශබ්ද ඇති කරලා, බය ඇති කරලා, ගඳ ඇති කරලා, එළෝප ස්වභාවය මම හිතන්නේ කර්ණිමිත්‍ර සූත්‍ර අටුවාව කියපු කට්ටිය දන්නවා ඇති. ඊට පස්සේ ගිහිල්ලා සර්වඥාන්සේට කිව්වා ස්වාමීන් ඉන්නම දෙන්නේ නැහැ මේක එක ශබ්ද ඇති කරන එක ගඳ ඇති කරනවා, নানা ආකාර දේවල් කරනවා අපිට බෑ. ඒ සර්වචන්ස්කෝ එතනටම ගිහිල්ලා ඒකම ඉවර කරන්න ඒ දෙයයන්ට මෛත්‍රී කරලා යන්න ගැලිය ඇතුළට. ඊළ ලෑස්තිලා ඉන්න. මේ කැලේ ජීවත් වෙනකොට මේ රේත ගඳ එනවා. බය වෙනවා. අමුතු සද්ද ඇහෙනවා. ඒ මෛත්‍රී කරලා කියන පස්සේ හරි ගියා. ඊට පස්සේ මාර්යා බැලුවලු බය කරලා බැරි නම් ලාභ සත්කාර දීලා කරන්න. අදික 100 100ක් හරි ගිහිලා තියෙනවා. පුදුමාකාර විදිහට අද ආගමික ස්ථාන පුදුම දියුණුවකටපත් වෙලා තියෙනවා. සංඝයාට පුදුම සැලකිල්ලක් තියෙනවා. මෙන්න මේ සැලකිල්ල ලැබනකොට ඒ ලාභ සත්කාරයේ බෞද්ධ භාවයේ ඒ වයස වැඩිකම ඒ පරිසම්පත්තිය ආසව කපන්න පාවිච්චි වෙනවද? එහෙම නැත්නම් අර මාළුව වැලක් වගේ එන සියලුම ශාසනික සාරය විනාශ වෙනවද කිව්වොත් ඒ පුද්ගලයාට විතරක් නෙමෙයි ඒකෙන් හානියක් වෙන්නේ ශාසනයටම හානියක් වෙනවා. ඉතින් මේක ගැන ඉච්චරම පශ්චාත්තාප වෙන්න එපා. කාටරි අවශ්‍ය නම් මේක පිළිබඳව සම්පූර්ණ චිත්‍රය බලන්න කතෝලික සභාවේ ඉතිහාසය පොඩ්ඩක් කියවලා බලන්න. මොකද වෙලා තියෙන කියලා බටහිර ලෝකේ කට්ටිය මුල බැසගත්තට පස්සේ ඒකට ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න අර මූලික කතෝලික ධර්මෙ නෙවෙයි දැන් යන්නේ වෙන මොකක්දයක් කරනවා. ආයේ මොකක්වත් නැහැ. කොහෙද යන්නේ කියලා ඒ රැල්ලට අහු වුණාට පස්සේ ගසාගෙන යන්න ගියාම කොහෙද යන්නේ කියලා හොයන්නත් බෑ. ඉතින් ලංකාව දිහා බැලුවත් දැන් මම අවුරුදු 40ක් විතර වගේ අපි මේ ප්‍රසිද්ධ වෙන චරිත දිහා බලන ඉන්නවා. එහෙම නැත්නම් අපිට නායකත්වය දෙන මේ ආධ්‍යාත්මික නායකයෝ දිහා බලන ඉන්නවා මොකද වෙන්නේ කියලා. මේ ආසවට්ටහණීය ධර්ම ඒ ඇත්තන් දැකීමකුත් නැහැ. දාන දෙන සුපසදායකට තේරෙන්නේ නැහැ. හිපසුදායකත් ගොඩ ගහනවා ගිහිල්ලා. වාසියතට හොයියා කියලා. ඒ ලැබෙන කට්ටියත් ඒක පරිපාලනය කර ගන්න දන්නේ නැති චම්බඩ භවනා පැත්තකදීදී විවේකයේ පැත්තකදීදී මනුස්ස භාවය වැඩෙන්න වැඩෙන්න ලාභ සත්කාර වැඩෙන්න වැඩෙන්න පරිසර සම්පත්තිය වැඩෙන්න වැඩෙන්න වස්කාන වැඩෙන්න වැඩෙන්න විවේකී කරගන්න වෙලාවක් නැහැ. ධිකටම වැඩ. විවේක නින්නම් විවේක පෝනම් විවේක පබ්බහරම් දීකට්ටම් පලාතක නැහැ මේ වස්තු සම්භාර රකින්න එපා ඒක ලියලේවට බූදල් ලියන්න එපා විහාර නින්ද කම්පන දෙයටදී කොයි ගෝලයටද දෙන්නේ කියලා හිතන්න එපා ඉතින් විහාර විහාර වස්තු ආරාම ආරාම වස්තු පුදුමාකාර තුකයක් තියෙනවා මම මේ කතා කරන්නේ අපේ මේ අපේ තේරවාදයට අයිති මේ සකල සිරින් පිළි ශ්‍රී ලංකාවේ වගේ විස්තරය ඕනම රටක ඕනම ආගමක ඕක වෙලා තියෙනවා තම සරුවචන්සිට පෙන්නලා තියෙනවා. දැන් අපි මේ සමාජ චිත්‍රය යන පුද්ගලිකව බලමු. ඒ මං කියුවා එක වார்த்தාවක්. හතරේ report එක කියලා. ඒකේ කියනවා ඒ අන්‍යාගමිකෝ ලංකාව, තායිලන්ත, බුරුම රටවල් තුනට ගිහිල්ලා සමීක්ෂණයක් කරලා තියෙනවා තේරවාදේ විනාශ කරන්න ඕන නම් කොතරම්ටද ගහන්න ඕන කියලා. ඉතින් 635ක් මධ්‍යස්ථාන හම්බෙලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ තේරවාදේ වැඩ කරන තැන. ගිහිල්ලා ඒගොල්ලෝ සම්පූර්ණ report එකක් බලලා තියෙනවා කොහොමද දුවන්නේ මොකද වෙන්නේ කියලා වෙලා දීලා තියෙන report එක කියවනකොට හරියට නිකන් බොක්ක කපලා බැලුවා වගේ. ඒක ලියලා තියෙනවා පුංචාම්තුරු ඉන්න තැනක ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා අන්‍යාගමිකෙක් ඇවිල්ලා පැවිදුණා වගේ සුද්ධ ඇවිල්ලා පැවිදි වෙච්චාම මේ සුදු හාමුදුරනේ සාමාන්‍ය බුදු හාමුදුරනට පොඩ්ඩක් වැඩියෙන් සලකන්නේ කවුරුත් වගේ. ඒක සාමාන්‍ය හැටි. මේ සුදු හැමත තියෙන සැලකිල්ල ඒක නිකන් අපි අපේ අත්තලමුත්තල කාලේ ඉඳලම ලංකාවේ තිබුච්ච කතියක්. ඉතින් ආවට පස්සේ මේ මිනිස්සයා අතපයිදි ගැල්ල පොඩ්ඩක් දානවා අර පින් කටේට නෙවෙයි කෙලින්ම හාමුදුරන්ගේ සාක්කුවට රැඳෙන විදිහට දානවා දානවා. දැන් මම පස්සේ ටික කාලයක් ගියාට පස්සේ හාමුදුරන්ට කියනවලු ආම්සරේ ස්වාමීන් වහන්සේ මේ පොඩි හාමුදුරන්ට ඉංග්‍රීසි ටිකක් උගන්වන්න ඕනේ. ආ හොඳ හොඳ මහත්තයා කැමති විදිහට කරනද මහත්තයාට මට පැවිදිත් වෙලා කරගෙන යන්නේ කියලා. මේ ටික කාලයක් ගියාට පස්සේ කියනවලු මේ ඉංග්‍රීසි හොඳ මේක තියෙන්නේ බයිබලේ. ඒක තමයි නියම ඉංග්‍රීසි. ඒ නිසා අපි නිකන් ටෙක්ස්ට් බුක් එකක් විදිහට බයිබලේ අර උගන්වන ටික දවසක් ගියාට පස්සේ පොඩි හාමුදුරුවෝ ඉතින් බයිබල් ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ අහනවලු ඔබ වහන්සේයි පැවිදුනේ මම දන්නේ නැහැ මං අම්මයි තාත්තගෙම පැවිදි කරුවා මම දන්නේ නැහැ පැවිදුනේ කියලා. දැන් හරි ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මොනවද බලාගෙනද බලා පැවිදි වෙන්නේ මොනවද මොනවද දුන්නද සතුටු. මට පාට හතරම කාබන් කූරු තියෙන කාබන් පැන්සලක් හම්බුනොත් කාබන් බැනක් හම්බුනොත් මට ඇති. ඒතකොට මේ පැවිද්දගේ પરමාර්ථය පුංචි කාලේ પરමාර්ථය කියනවාට පාට හතරම එක නැති මේකනකොට ගන්න පුළුවන් පෑනක් හම්බුනොත් හරි. එහෙම නැත්නම් සාමාන්‍ය මැදවයි සාමුදු කෙනෙක්වත් මට ඔර්ලෝසුවක් පුංචි එකක් දෙන්න බෑ රත්තරන්. පුංචි ඔර්ලෝසුවක් රත්තරන් එකක්. ඒ හම්බුනොත් නිවනට එහා. මෙන්න මේ විදිහට තොරතුරු හොයනකොට තියෙනවා මේකෙත් පදනමක් නැහැ. මේගොල්ලෝ තාසවට්ටහන්ගේ ධර්ම වල දුවන්නේ. මෙන්න මේ ටික විහි කරානම් ඒ ටික ඔක්කොම ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකෝට දැන් යෝගාවචරක වැත්තේ බලන්න අපි මේ භාවනා කරන්න මේ වගේ ඉඳලා ගත කරන්නේ මොකක් එල්ල කරගෙනද කියලා. මොකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ලාභ සත්කාරද, බහුසුත භාවයේද, පැවිද්දේ තල තුනක් චිර රාත්‍රඥ ගතියේද, පරිස සම්පත්තියද කියලා. මේ හතර ඒකාන්තම විවේකේ නැසක. විවේක නින්නම්, විවේක පෝනම්, විවේක පබ්බහරම්, විවේකට්ටම් කිසිම දෙයක් මේ වැදෙන්නේ නැහැ. ඉතින් යනෝ බලනකොට කරපු සමීක්ෂණයක ලියලා තියෙනවා අපි බහුසුත භාවයේ සඳහා අවුරුදු 6 ඉඳලා 26 දක්වා විතර ජීවිතේ සුන්දරම වයස ගත කරනවා. ඒ සුන්දර වයස කවදාකවත් පිටින් අධ්‍යාපනයක් හම්බ වෙනවද? කවදාකවත් බයලජ්‍ය දෙක කියන එක කියලාවත් දෙනවද? මොනවදෝ සුද්දෙක් හදපු සිලබස් එකක් ගෙනල්ලා ඔළුවට වක් කරලා අවුරුදු 26 වෙනකොට ඒකත් ඔළුව හතරස් වෙලා ඉවරයි. ඒ වගේ නැත්තම් ඒ කිකේ. ඊට පස්සේ ඌ සුද්දට කමුරනවා. සුද්ද දෙන ඩිග්‍රී එකක් දෙනවා නම් සුද්ද දෙන ස්කෝලර්ෂිප් එකක් දෙනවා නම් සුද්ද දෙන ඉස්කෝලේකට යන්න තියෙනවා නම් අනේ ඉඩම් කන් විකුණගෙන යනවා. ඊට පස්සේ අවුරුදු 25ක් විතර කඹරලා අවුරුදු 55 වෙනකොට කරත් එක වැඳගත්තු ගොණෙක් වගේ මැටි පාගපු ගොණෙක් වගේ ඕන්න කොලෙස්ටරෝල් කියන ඕන් ඩියබටියා කියන ඕන් ගිඩිනස් කියන අර හම්බ කරපු තීරම ඉවරයි. අපේ ජීවන පරණ ක්‍රම අපේ ජීවන සදාචාරය අපේ මේ අඳුරන ගස්වල අඳුරන ගතිය අපේ ජීන මේ දේශීය ඖෂධ දන්න මොකක් හරි ඒවා හරිම ලැජ්ජසහගතයි මේ අධ්‍යාපනයේ අදටත් වෙලා තියෙන දේ ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා කොහොමද ග්‍රන්ථ පරිබෝධය තේරුම් ගන්න ඕනේ කොහොමද මේ ලාභ සත්කාර පරිබෝධය තේරුම් ගන්න ඕනේ කොහොමද මේ චිරරාත්‍රත්ව වීමෙන් එන පරිබෝධය තේරුම් ගන්න ඕනේ කොහොමද මේ පරිසම්පත්තියෙන් එන පරිබෝධ තේරුම් ගන්න ඕන කියන එක කියලා දෙන්න ගියොත් හිතාවි මේ ලැබෙනවට ඊර්ෂ්‍යාවෙන් කරන කතාවක් කියලා. අපි ටිකක් මේ යමක්මක් ඉගෙන ගන්න හදනකොට අපි යමක්මක් කියක් කරේ අපිට හම්බ වෙනකොට අපිට පරිස සම්පත්තිය වැඩි වෙනකොට අපිට වස් වැඩි වෙනකොට ඕකට ඊර්ෂ්‍යාවෙන් කරන කතා. ඉතින් මට මම හිතන්නේ බණින් එකක් නෑ. මොකද මේ මම මේ කියන්නේ මහා ධාරිපුත් අහමතුෝ කියපගන්නේ. ඕනේ නම් ඒක කියවලා බලන්න පුළුවන් නේ. විඤ්ඤාතු ආවෙත් තියෙනවා අංගුත්තර චක්තුක නිපාත බලන ආසවට්ඨන ධර්ම කියන්නේ මොනවද කියලා. ඉතින් දැන් මේ කරන ඔය කියන tikai අපි මේ ගත කරන දේ කියලා බලනකොට මේ විවේකයේ කියන මාතෘකාව අරගෙන ගත්තොත් අපිට තියෙනවා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. වට හුදේකලාව කියලා තව වචනිකුත් තියෙනවා. ඉතින් අපි මේ භාවනා නොකරනවායි කියලා වෙලාවක් ගන්න ඒක හරි අමාරුයි. මම කැමති නැහැ වචන පාවිච්චි කරනවා. අපි භාවනා නොකරන වෙලාවක යන සතියෙන් ඉන්නේ නැහැ. නැත්තම් අපි මේ භාවනා මධ්‍යස්ථානක නෙමෙයි. නැත්තම් භාවනා නොකරන ඔය හැම වෙලාවකම කරන ආසවත්ථානීය දෙයක් නේ. ඔය හැම වෙලාවකම කරන විවේකයට බාධාවක් නේ. මෙච්චර ලස්සන විවේකයක් බුදුහාමුදුරුව අපිට ඉදිරිපත් කළා තියෙද්දී අපි අපි විහි විවේකේ නැති දේවල් ඉදිරිපත් කරන එක උඩින් කියන්නේ භාවනා කරන්න වෙලා නැහැ කියන. අර වැඩේ කරන්න තියෙන මේ වැඩේ කරන්න ඔය කියන හැම වැඩක්ම ආසවට්ටානේ හතරට වැටෙනවද කියන එක Taman ගැන බලන්න කවුරුත් ගැන නම් මේ උපමානෙන් බලන්න එපා ඒක ඒකට මමත් වැරදි වැඩක් කරුවා වෙනවා ඒකට නෙවෙයි මේ බණ කියන්නේ අපිට සත්‍යමත් වෙන්න බැරි අපිට පරියන්කයක් කරගන්න බැරි අපිට සක්මනක් කරගන්න බැරි යම් වෙලාවක යම් හේතුවක් අපේ හිතට එනවයි කියලා හිතන්න ඒක හැම හේතුවක්ම ආසවට්ටානියයි ඒන හැම වෙලාවකම අපිට වීකේ නැති වෙනවා ඒන හැම වෙලාවකම හුදකලාව නැති වෙනවා. ඒ නිසා අපි හුදකලාව කියන්නේ ඒකට මුස්පීන්තෝ කියලා කියන්නේ. අපේ හිතට යම් කිසි වෙලාවක විවේකයක් ආවනම් අපේ හිතට යම් කිසි වෙලාවක හුදකලාවක් ආන එක හරිම මුස්පීන්තෝ. හරිම කම්මැලි, හරිම ඒකාකාරී. ඒක නිසා කාරණාව, කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉති වන්දනා ගමනක් හරියනවා. මේක මේ උපයාගත යුතු එකක්. මේක විවේකනින්නම් විවේකපෝණං විවේකපබ්බහරං විවේකට්ඨං මේ විවේකයේ ලැබිය යුතුව තියේදී අපිට ලැබෙන විවේකයේ බයක්, තනිකමක්, කම්මැලිකමක්, නීරස ගතියක්, අසරණ ගතියක්, සැකකුසු ගතියක් පාටපත් වෙලා තියෙනවා. ඉතින් අපිට ඕන නම් ඒකට දොස් කියන්න පුළුවන් පරිසරය විසින් අපේ ඔළුවට දාපු දෙයක් කියලා. ඒ විතරක් නෙමෙයි ඒක අනිත් කරලා පුළුවන්. ඒ කියන ගතිය අයින් කරලා දෙන්න පුළුවන්. නමුත් බලන්න භාවනා කරන්නේ නැති මේ බණ අහන්නේ නැති මේ සාකච්ඡා කරන්නේ නැති චරිතයක් කරන බලන්න අසුතවත් පුත්‍රජනේ ආර්යයන් වහන්සේ කවදාකවත් දැකන්නේ ආර්ය ධර්මය අහලා නැහැ ආර්ය ධර්මය හැසිරලා නැහැ. සත්පුරුෂයෙක් දැකන්නේ සත්පුරුෂ ධර්මය අහලා නැහැ සත්පුරුෂ ධර්මය හැසිරලා නැහැ. ඉතියා කියනවා මට භාවනා කරගන්න බෑ නේ කරගන්න බෑ මොකද වෙලා නැහැ. එතකොට මොනවද කරන්නේ? ආගවට්ටහනිය දාන. ඒ නිසා මට හිතෙනවා මෙන්න මේ විදිහ ගැළපෙල්ලක් කරන්න පැටලෙන්නත් ඉඩ තියෙනවා පැටලුණා කියලා මට ගානකුත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වනේ සාරිපුත්‍ර සංඝ අපිට මතක් කරන්නේ ඊයේ මේ අංගාරකාසුපමා කාමා කියලා මේ ආර්යයන් වහන්සේ නමකට නැත්නම් චීනාශ්‍රයන් වහන්සේ නමකට මේ කාමය හත් දවසක් ගිනි බිඳපු බලක ඉතුරු වෙච්ච අඟුරු කොට වගේ බලවත් පුරුෂයෝ දෙන්නෙක් එකට ඇදගෙන කියලා දැම්මොත් ඒ පුරුෂ විනාශ වෙනවා. ඒ නිසා ක්ෂීණාශ්‍රණාංශය කෙනෙක් දකින්නේ කාමයට එක ඍජු හෝ වක්‍රව ඇසුරු කෙරුවොත් ගොරතර දුකකටපත් වෙනවා කියලා. කාමයේ ඉන්න එකට භාවනාවත් අන්න ඒ වාගේ. දෙන්නෙක් ඇදගෙන ගිහිල්ලා දානවා වගේ තමයි පෙන්නේ භාවනාව නම් අරහන්. වෙන ඕන පින්කමක් කරන්න කැමතියි. ඉතින් අපි ලොකු සාංශ කියපු කතාවක් ලොකු සාංශ අපි කියන්නේ ඥානාරාම සාංශේ මතක් කරන ඒ කාලේ සංඝයා වහන්සේලා මොන කර්මාන්තයක් කළොත් හරියනවා. ඇස්සෙතකමක් කරන්න බලන්න ඕන ගිහිකට වැඩිය හරියනවා. නස්තත්තරේ කරන්න බලන්න ඕන ගිහිකට වැඩිය හරියනවා. ඕනකම හැබැයි මහානකම ඇර. මහානකම විතරක් කරන්න බෑ. ඒක අංගාරකාසු උපමා. ඒකට යනකොට කිනි වගුරකට බලකට ඇදගෙන යනවා වගේ දැන් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ රහතන් වහන්සේ නමකට සීනාසරණ වහන්සේ නමකට කාමයේ පේන්නේ අඟුරු වලක් වගේ. නමුත් කාමයේ ඉන්නේ කරාට භාවනාවේ ඉන්නේ අඟුරු වලක් වගේ. දෙන්නෙක් ඇදගෙන ගිහිල්ලා දාන්න හදනකොට අනේ ඕන දෙයක් කරන්න මට මේ භාවනාව නම් දෙන්න එපා. දැන් අපි අපි නෑදෑයෝ ටික පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කට්ටියටම කිව්වොත් එහෙම මෙහෙම තැනක් කියන මේ උඹලට පිස්සු ඔලුව නරක් වෙලා තියෙනවා. අපි මේ බලබල්ල වරයට කලජෝක් කරපු දිය ගන්න උඹලට කණ්ඩක් නැහැ, නිින්ද යන්නෙත් නැහැ. මොන භාවනාවක්ද පිස්සුනේ. ඒගොල්ලන්ට පේන්නේ භාවනාව අංගාරකාසූපම. අඟුරු වලකට ඇදගෙන යනවා වගේ. මේක අනිත් පැත්ත යනවා කාමය ඒගොල්ල මේ භාවනා නොකර ගත කරන සියල්ලම ආර්යනාංශ නමකට සීනාසන නාංශ නමකට පේනවා අඟුරු වලකට ඇදගෙන යනවා වගේ. මේ නිසා මේ පෙරලිය හිතන්න එක්කෙනෙක් තුල සිද්ධ වුණා නම් ඒ තරම්ම කාම භෝගීව ගත කරපු කෙනෙක් දැන් යෝගී වෙලා තියෙනවා භෝගී தත්ත්වක ඉඳලා යෝගී தත්ත්වයට මාරු වුණාට පස්සේ හැරිලා බැලුවොත් මෙච්චර භෝගී ගත කරපු මම අද මේ යෝගී தත්ත්වයට ආවට පස්සේ මේ පරිවර්තනයේ බුදුරජාණන් වහන්සේ කොච්චරක් අපිට කර්ම කාරණා කියලා දීලා කියනවද ඒකම සාරිපුත්‍ර සංස්කෘතියක අමතක නොවේ කියලා අමතක වෙයි කියලා මේ සංගීත සූත්‍රයට දාලා අපිට මේක කියලා දෙනවද කියලා බැලුවොත් මේක කළ හැක්කක්. අර භාවනාවට බය වෙලා භාවනාව අඟුරු වලක් වගේ සලකලා කටයුතු කරපු කෙනෙකුට භාවනාව නිසා භාවනා නොකරන හැම වෙලාවක අපි ඉන්නේ අඟුරු වලක. ආසවට්ටහනිය ධර්මයක ඒ නිසා අපිට පුළුවන් තරම් එයින් වෙන් වෙලා ඉන්න පුළුවන් කියන මේ වෙනස ඇතිවීමේදී කාමය හොඳයි භාවනාව හොඳ නෑ කියන පැත්තට આવත් අපි කියන අයෝනිසෝ මනසිකාරය කියන්නේ මනසිකාරය නොනොනවනට පාවිච්චි වෙලා. කොයි වෙලාවක හරි කාමයේ අඟුරු වලක් වගේ භාවනාවේ විවේකය හුදකලාව එහෙම නැත්නම් ඒ ඇති වෙන කාමයට ඇති වෙන බය හුදකලාවට ඇති කැමැත්ත ඒකට කියනවා යෝනිසමස්කාරය කියලා. ඉතින් මේ අයෝනිසමස්කාරය කියන යෝනිසමස්කාරයට යන්න කොච්චර වෙලා යනවද? සමාලාට සත්‍යපට්ඨාන වගේ සූත්‍රවල අරුවචන්සේ පෙන්නනවා හරියට කහන්නා වැටුණොත් අවුරුදු 7කින් මේක කරන්න පුළුවන් කියලා. එක්ක අනාගාමී වෙයි එක්ක රහත් වෙයි කියලා. හැබැයි බුදුසසුන් දාන් කරන හොත චීනා හොත තීක්ෂණ බුද්ධියක් වෙනවා උදු පහෙන් හයමුත් කරන්න පුළුවන් පහෙමුත් කරන්න පුළුවන් අන්තිමට කරන සුමාණයෙන් කරන්න පුළුවන්. එක සුමාණකින් තේරුම් ගත්තොත් ඔබ හිතාමතා කටයුතු කරුවොත් කරන්නෙම කාම. හිතාමතා කටයුතු කරන්නෙම ආසවට්ටානේ ධර්ම. නොහිතා ඉබේ සිටින දේ දිහා බලන්න හිටියොත් කාමභෝගියක් නම් වෙන්නේ ඒක මහා අඟුරු වලක් වාගේ තමයි. හැබැයි තේරෙනවා මේක තමයි හුදකලාවේ මේක තමයි විවේකයේ එලිපත්ත. යමක් නොකර වෙන දේ දිහා බලන්න. ඒක මේ ආදවට්ට තානිය කෙනෙකුට පෙන්වන්න බෑ. ඒක නිකන් මහා කාලකන්ණි ජීවිතයක් නිර්මාණශීලීත්වයක් නෑ ප්‍රගතියක් නෑ දියුණුවක් නෑ ඔය වෙන දේ දිහා බලන් ඉන්නවා කියන එක. ඉතින් මම ඊයේ වෙලා ගත්තා. කියන්නේ ඇත්තටම ආධුනික යෝගාවචරයට ඒක කරන්න බෑ. ආධුනික යෝගාවචරයට නොකර ඉන්න එක නෙවෙයි ඒක කරන්න යමක් වෙනවා. සීලය රකින්න ඕනේ, සමාධියක් ඇති කරන්න ඕනේ. නමුත් යම් වෙලාවක සීලය යම් මට්ටමකට ආවට පස්සේ සමාධියෙන් නැත්නම් සතිය සමාධියට එන මට්ටමට ආවට පස්සේ එයාට සිද්ධ වෙනවා ඊට පස්සේ මේකට යන්න ආරින්න. මේ වෙන දේ දිහා බලන්නේ වෙන දේ දිහා බලනවා කියන්නේ නිකන් හිටපන් කියන එකයි සිංහලේ. දෙන්නල බලන්න. ඕක තමයි කරන්නම බැරි. ඒ මොකද හේතුව අපිට ආශවට්ටාණීය ධර්ම ඇවිල්ලා කුප්පනවා අපිව. කුලප්පු කරනවා අපිව. අවුස්සනවා අපිව. අවුස්සල කියන මොනවා හරි කරන්නයි කියන්නේ. ඒ කරන හැම දෙයක්ම සංස්කාර කියලා අපි කියනවා. මේ සංස්කාරවල තියෙනවා මේ සම්පජාන සම්පජාන කියලා જાති දෙකක්. සම්පජාන කියලා කියන්නේ මම දැන දැන දැක දැක මම ක්‍රියාවත් වෙනවා කායික වාචික මානසිකව. චේතනාපූර්වකව සචේතනිකව නැත්නම් සසංකාරිකව. අපි යම් වෙලාවක එහෙම නොකරන්න හිතාන විටය කියලා පරියන්කිට ගියාට පස්සේ අපි අධ්‍යයත් ගන්නවා. සද්ද නැත්ැනකට යනවා මොනවත් කරන්නේ මේ බලහන් ඉන්නකොට. ඒත් තියෙනවා අසම්පජානව අර සංසාර ගතියට නැත්නම් උපනිෂයේ හැටියට රුචර්ජක වගේක් රුචර්ජක මගයක් ක්‍රියාත්මක වෙනවා. ඒක මම කියන්නත් බෑ නැතුවත් බෑ. ඒක අසංස්කාරිකව සිදු වෙනවට කියන හැබ්බැහි කියන. හැබ්බැහි අහු වෙන්නේ කවදා හරි කාට හරි මොනවත් නොකර වෙන දේ දිහා බලනකොට ඉබේ වෙට දේ තෝරනවා. ඉබේ වෙන දේ තෝරන්නේ හැබ්බැහියට අනුව. මේක කවදාකවත් කමටන් වාතාවරණයට අහු වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මේක කියන්න ඕනේ කියලා. මම ආනාපාන සති භාවනා කරන නැත්නම් සක්මන් භාවනා කරන සද්දගෙන කාරකත් ඇහෙනවා මේකත් ඇහෙනවා ඒකත් ඇහෙනවා ඔක්කොම ඉබේ නිකන් හිතුවේ දේ. නමුත් මේකේ සමහරකට අපි මනාපයක් තියෙනවා. සමහරකට අපි අනම අමනාපයක් තියෙනවා. අන්නේ මනාපමනාප කියන බෝඩ් දෙක ලේබල් දෙක දාන්නේ කොයි වෙලාවෙ කවුරු කරන එකද කියන්න බෑ. ඉතින් ඒක නිසා මේක උගාක් සම්බන්ධ වෙන්නේ අර පළවෙනි ධර්මදේශනාවේ ඒක අතර ගිය වැඩමුළුවේ දවස් හතරක් විතර අපි ඒක කරා ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේ අයටත් අන්තිම දවසේ ඒකේ වார்த்தාවක් ලැබලා දෙන්නයි කියලා අපි යමක් නොකර ඉන්න තීන්දුව කරන විනාඩි 5කට හරි 10කට හරි තීන්දුව කළ බලහන් ඉන්නකොට මේ සිදුවෙන දේ සිදුවෙන හැටියට වාර්තා කරන්න බෑ අපිට අපි සමහර දේවල් හොඳයි කියනවා සමහර දේවල් නරකයි කියනවා සමහර දේවල් මංගලයි කියනවා සමහර දේවල් අමංගලයි කියනවා සමහර දේ විය යුතුයි කියලා හිතනවා සමහර දේ විය නොයුතුයි කියලා. ඒ කියන්නේ යටින් යනවා මොකද්ද එකක්. අපි දන්නේම නැතුව අපි හරහා ක්‍රියාත්මක වෙන අසම්පජානව යන සංස්කාර වර්ගයක් යනවා. ඉතින් මේ ටික තමයි මරණ මොහොතෙන් එහාට අපි තල්ලු කරගෙන යන්නේ. ඒකට අපි දැනගෙන හිටියවත් කෙරුවත් කෙරුවත් ඒක යනවා. කොයි වෙලාවක හරි යෝගාවචරය මේ දැන දැන කරන දේ පොඩ්ඩක් ශික්ෂාවෙන් මාර්ගේ අතර කරලා සීල ශික්ෂාව සමාධි ශික්ෂාවෙන් ඊට පස්සේ මතුවෙන දේවල් වලින් අපිට මනාපමනාප පහළ වෙන හැටි බලන්න බලලා කියන්න පුළුවන් නම් එයාට බොහෝම ලේසි කමටහන් සුද්ධ කරගන්න. සර්වඥාන්සේ සඳහන් කරනවා චක්නා රූපන් දිසා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං මහණෙනි මේ කල්පනා කරන කවටද රූපයක් දකින්න ඇහැට ඇහැට රූපයක් දකින්නකොට යාට ඒ රූපෙත් එක්කම ඒ සහජාසයක් තමයි ඒ රූපේ හොඳ නරක නැත්නම් හොඳක් නැහැ නරකක් නැහැ කියලා දකින්න හැම රූපයකටම අපි මේ ඒකේතු කොට කැලලක් තියෙනවා. දැක්කා හොඳයි මංගලයි සුභයි. එහෙනම් නැද්දකින් ඔබ තන් අවමංගලයි. නොදක්කනම් හොඳයි. එහෙම නැත්නම් මේ දෙක අතරමැදි සත්‍යය. අන්න ඒක දකිනකොටම බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ කෙනාට නිකමට හරි හිතෙනවා නම් මේ රූපේ දකින්නේ ඉස්සල චිත්තක්ෂණේ ওই මනාපමනාප තිබුණේ නැහැ. මේ රූපේ දකින්නත් එක්කම ඊටාම ඒ දැකීම එක්කම සංකතයක් ඇති වෙනවා. සකස් කිරීමක් ඇති වෙනවා. රූපේ දකින්නත් එක්කම මනාපමනාප පහළ වෙනවා. එතකොට යාට කල්පනා කරන්න පුළුවන් මේ පහළ වෙච්ච මනාපමනාපට සාපේක්ෂව කලින් තිබිච්ච මනාපමනාප පහළ නොවිච්ච හිත දකින්න පුළුවන් වෙන්නේ මනාපමනාප පහළ වෙච්ච එකට සාපේක්ෂව තමයි. එනිසා මනාපමනාප පහළුණා කියලා වෛර කරන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව කම්ප වෙන්නේ නැතුව අර දැක ගන්න පුළුවන් මේ රූපේ දැක්ක දකින්කොට මට ඒක මනාපයි නැත්නම් අමනාපයි නැත්නම් මනාපමනාව தත්ත්වයටපත් වුණා ඊට ඉස්සෙල්ලා හිතේ මම උපේක්ෂාවක ඒතන් සන්තන් ඒතම් පණීදන් ඇද්දන් උපේක්ඛා කියලා ඒක දකින්න ඉස්සෙල්ලා තිබුණ උපේක්ෂාව මට කොච්චර හිත කරද ඒක අහිමියකට දෙයක් නෙවෙයිනේ ඊට ඉස්සෙල්ලා හිතේ ඒකයි කියලා මේ රූපයක් දැක්ක මනාපේ පහළ වුණා ඒකේ ඒ වෙලාවේ රූපේ දැකීම නිසා වෙච්ච එක ඕනම කෙනෙකුට අල්ලන්න පුළුවන් එකක් කියලා සරුවචන්සේ සඳහන් කරනවා ඕලාරිකං බොමුගොරෝසුයි සංකතං රූපේ දකින්න නැතුව ඒක වෙන්නේ නැහැ රූපේ දැක්ක නිසා පටිච්ච සමුප්පන්නේක හේතුවක් ඵලයක් ඇතුව සිද්ධ වුනේ. නමුත් ඒකෙන් අරගෙන අනුමාන ඥාණයෙන් බලන්න පුළුවන් නම් ඒක පහළ වෙන්නේ ඉස්සෙල්ලාමයි ළඟ තිබුණ බොහොම විවේක හිතක්. උපේක්ෂා හිතක්. ඒක සාන්තයි ඒක ප්‍රණීතයි. කියනකොට ඒ පුද්ගලයා මේ ඇතිවෙච්ච රූපේ දිහා හෝ ඇතිවෙච්ච මනාවමනාප දිහා ගැටෙන්න යන්නෙත් නැහැ බැඳෙන්න යන්නෙත් නැහැ. ඒ තමයි ඊට ඉස්සෙල්ලා තිබුණ හිත ගැන. මේක තමයි බුදුජානනාංශයේ දෙන පළවෙනිම යෝගාවචර උපදේශනේ. මේක පුරුදු කෙරුවයි කියලා හිතන්න. මේක ඉතින් ඕනේ විස්තර වශයෙන් දිගට යනවා නම් සද්දයක් ඇහෙනකොටත් ඔහොම කියන්න වෙනවා. ගඳක් රසක් පහසක් හිතට එන හිතවිල්ල. හිතවිල්ල ආපු ගමන් අනේ හිත කෙලසුනා කියලා ඒසාට බැනගෙන අඬන එක නෙවෙයි මේ කතා කරන්නේ. ඒටි ඉස්සෙල්ලා මං හිතේ හොඳ තැනකනේ. අනේ ඒක වෙනවා නම් හොඳයි කියලා කියනකොට මේකත් එක ගැටෙන්න යන්නේ නැහැ. මේකත් එක්ක බැඳෙන්න යන්නෙත් නෑ මේක හේතුවක් ඇතුව පහළ වුණේ නමුත් ඉතිසල් මං හිතපු තැන කල්පනා කරන්න පුළුවන් නම් මේක අපි යෝගාවචරයට දාන්නේ අපි යෝගාවචරයට මතක් කරනවා මේ විවේකීව ඉන්න උපේක්ෂා වෙන අරමුණක් නිතරම හිතේ තියාගෙන ඉඳගෙන ඉන්නකොට කොහේ හිත ගියත් නැවත ආනාපානයට ගත්තොත් ඒකං සම්පං ඒතම් පණීතම් යදිදම් උපේක්ඛා නමුත් එහෙම ඉන්න බෑනේ හිතට රූප පේනවා මනෝ රූපත් සද්ද ඇහෙනවා, ගඳ එනවා, රස එනවා, පහස එනවා, කල්පනා එනවා. එතකොට එන රූපෙට, සද්දෙට, ගඳට, රසට, පහසට කෙරෙහි පහළ වෙන මනාපමනාප දෙක දැක ගන්න පුළුවන්. ඒ කොහෙන් එනවද දන්නේ ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම ඒ ඒ ඒ සද්ද ඇහෙනකොට තමයි අල්ලපු විදිහ මනසට නෑ එයාටම ආවෙන එක දෙයක් ඒ අපිට වීරකොමන්ත කියලා මේ මාත් එක්ක ඒ දවස්වල මේ ගිහි කාලේ පාලි ඉගෙනුවා. ඒ නිසා මම මාත පහක් කයිප් විතර වගේ ඉගෙනුවා. ඉතින් මම හරි පොතපත දැනුම තියෙනවා භාවනා ඉච්චර දන්නේ. ඒ වගේම සාමාන්‍ය මට වැඩිය හොඳයි. ඉතින් ඒක දවසක් ඒ මාත්‍ය මෛත්‍රී භාවනා උගන්වනකොට කියනවා අපි ඒකද යහපැත්තේ අම්මා හැමදාම මල් පහ පූජා කරලා මෛත්‍රී භාවනා කරනවා. අනේ සීල සත්‍ය වෙන දෙකේ වා නිරෝගී වාසෝපත් වේවා අල්ලපු gider පරට්ටි ඇර සීල සත්‍ය වෙන දෙකේ වා නිරෝගී වාසෝපත් වේවා අල්ලපු gider පරට්ටි ඇර හැමදාම කියනවලු නිත්‍යපතාමයිති භාවනා කරනවා අල්ලපු gider පරට්ටි ඇර වෙන කවුරු නිවන් දැක්කත් උනත් ඒ ගෑණි කෙරේ නම් මෛත්‍රියක් කරන්න බෑ ඉතින් මේ මහත්තයා කියලා කිව්වලු ඒක හොඳ නෑ අම්මේ කියලා ඉතින් මහත්තයා මම කීයටම නෙවෙයි කිය වෙනවා කිව්වා ආන්නේ වගේ තමයි භාවනා කරනකොට ඇහෙන සමහර සද්දවලට අපි ඉබේම කැමති. සමහර සද්දවලට අපි ඉබේම කැමති. ඒකට හුඟදෙනෙක් හිතනවා මේ කැමැත්තයි අකමැත්තයි සද්දේ තියෙන්නේ කියලා. නෑ ඒක මගේ හැදියාව මත තියෙන්නේ. මම මේ ලෝකේ තීරුම් ගත්ත හැටියට. දැන් මයි ළඟ ඉන්න එකට මට මනාප රූපේ අමනාප වෙන්න පුළුවන්. මටත් විවේක වෙන්නකොට වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා මේ දකින්න සූපේ හෝ සද්දේ හෝ ගඳ හෝ රස හෝ පහස වෙනුවට ඒත් එක්ක පහළ වෙන මනාපමනාප දෙක දැක ගන්නා සුළු භාවය බුදුජානනාංශයේ අප කෙරේ විශ්වාසින් කතා කරලා කියනවා මහන්නේ මතුවෙන මනාපේ. මතුවෙන අමනාපේ. මතුවේ මනාපමනාපේ ඕලාරිකම් පටිච්චසම්පන්න සංකතයක බොහොම ගොරෝසු දෙයක් නේ. ඒක එතනමනේ පහළ වෙන්නේ සද්දයෙන් ඉතලා තිබුණෙත් නෑ සද්ද ගියාට පස්සෙත් නෑ. හේතුඵල ධර්මයක්. අන්න ඒක තේරුම් අරගෙන දැන් දන්නවනේ හිත දැන් මනාපමනාවට වැටලා තියෙන එක මන අපේ කොම ඒ විනෝඩට Tamanට පුළුවන් නම් ආස්වාද ප්‍රසාරිත ගන්න. එයා දන්නවා කලබල වෙච්ච හිත ගෙනත් යන්න ඕන තැන. එයා දන්නවා කලබල වෙලා කාන්තාරේ අතරමං වෙච්ච හිත ക്ഷേම භූමිය කොතනද කියලා. එයා දන්නවා කෙලස් භූමියට නික්ලේශී භූමිය මොකක්ද කියලා. එයා දන්නවා මලසහිත හිතට නිර්මල තැන මොකද්ද කියලා. ඒ නිසා යෝගාවචරය දන්නවනම් පරියංකේ භාවනා කරන වෙලාවේදී හිත නන්නත්තර වෙන එක වළක්වන්න යන්න බෑ. වැළපුණාට පස්සේ ඉඩක් ආවොත් මම කොතින්ද යන්න ඕනේ කියලා. මගේ හිත ගිනත් යන්න ඕනේ තැන දන්නවනම් අසරණ නෑ සතරණයි. අනාථ නෑ සරණයි. ඒ නිසා යෝගාචරයේක දන්නේ නැතුව භාවනා කරනවා නම් කොච්චර භාවනා කරත් මොනින්නව කලයකට වතුර එක්කලා වගේ නේ. පීල්ලේ යටට කලයක් ලැබුවත් නොපිලේ කලේ 60 පැයකින් බැලුවා. උණමද එක ගුණ නෝනින් බැලුවත් උගේ ගතිය වුණාරි මැරුවා. ඒ නිසා සද්ද ඇහෙන එක නෙමෙයි මේ කතා කරන්නේ. සද්ද ඇහෙන නිසා සතිය කැඩෙන එකත් නෙමෙයි මේ කතා කරන්නේ. සද්ද එනකොට කේජ් යන එකත් නෙමෙයි මේ කතා කරන්නේ. එයාට කියන්න පුළුවන් නම් මම හොඳට භාවනා කරන්න ගියා. ඕන එක පාරට මෙහෙම සද්දයක් ආවා. මගේ හිත කැඩුනා. අයිද හිත පිට ගියා. මට තේරුණා දැන් මම අසරණ තැනක ඉන්නේ කියලා අනාථ තැනක. හැබැයි මට එතකොටම බුදුහාමුදුරගෙන් අහන්න නැතුව සාරිපුත්ත හාමුදුරගෙන් අහන්න නැතුව ධම්මජීව හාමුදුරගෙන් අහන්න නැතුව මට ඉබේම ආපහු හිත ආනපානට ගන්න ඕනේ කියන එක මට වැටහුණයි කියනවා නම් තේරුණා නම් ඔන්න වැඩමුළුව සාර්ථකයි. ඊට පස්සේ යාට කියන්න පුළුවන් නම් ඒ කොච්චර හිත නරක වෙලා මෙන්නත් මට ගන්න පුළුවන් වුණා. ගත්තට පස්සේ මට ආශාස වෙන්නේ මෙහෙමයි, ප්‍රසවාස වෙන්නේ මෙහෙමයි කියනවනේ. යාට දන්නවා ආපහු ආවට හිත නරක වෙලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. හිත නරක වුණා ආනපන විස්තරයක් කියන්න බෑ. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා මෙන්න මේක පුරුදු කරනවා ඒක පුද්ගලයෙක් කියනවා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවලු මේ භාවනා වගේ මම මේ භාවනාවට සාපේක්ෂව කතා කරන්නේ මූල කර්මස්ථානේ දාන්න සක්මන් කරනකොට මූල කර්මස්ථානය කියන්නේ මේකයි කියලා දාන්න. කෑම කනකොට හිත තියන්න ඕනේ කොතනද කියලා දාන්න. දත්ම දෙනකොට හිත තියන්න ඕනේ කොතනද කියලා දාන්න. පැසිකිලි කැසිකිලි කරනකොට හිත තියන්න දාන්න කෙනෙකුට පේනවා. ඒතියෙදි බුද්ධ ශාසනයක් ලැබිලා තියෙද්දි කමඨහන් ලැබිලා තියෙද්දි තමන් උත්සාහ කරද්දී හිත පිට යනවා. එතකොට අර ඒතියෙදි තර හිත යන පිට පිළිබඳව හිත පිළිබඳව ලැජ්ජාවක් පහළ වෙනවා. එතකොට එයා පිට පිට යාම් පිළිබඳ අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා කියනවා. එතන හඳන්නේ නැහැ. එයා දන්නවා මට ගැළපෙන්නේ නැහැ. මම මෙච්චර ලස්සන සීලයක් රකින්න කෙනෙක්. මම මෙච්චර භාවනා කරන මෙච්චර සතිය පවත්වන්න පුරුදු කරේ. ඒතර ජම්ම ගතියට හිත ඒකට යනවා. නමුත් ඒක අනුමත කරන්නේ නැහැ. අට්ඨියති දෙන්න හඳන්නේ නැහැ. හරායති ඒකට හිරියක් පහළ වෙනවා. ජුකුප් ජුකුප්සති ජිකුත්සාව පහළම මේ හිතේ හැටි මෙච්චර භාවනා කරලා මෙච්චර බණ අහලා මෙච්චර කරලා තියෙද්දිත් මේ හිත යනවනම් අබුද්ධෝත්පාද කාලෙක ඉන්න ජනයට මොන සරණක්ද ඒ වගේ මම සතිය පිටවන්නේ ඉස්සෙල්ලා මගේ හිත ගැන කුමන කතාවද ඒ වගේම සතිය ගැන දැනගත්තට පස්සේ විතරනේ මෙවට ලැජ්ජ වුණේ ඉස්සර මේවා දන්නෙත් නැහැ කියලා යාට ඒ පහළ වෙන ඒ අට්ඨියති හරායති ජිගුච්චති කියන එකට බුදුරජාණන්සේ පාවිච්චි කරලා තියන්නේ අනිච්ඡාන ඉච්ඡති. ඒකට කැමති නෑ. මෙන්න මේ අනිච්ඡා පදයයි අනිච්ච පදයයි අපි පොඩ්ඩක් පටලවාගෙන මම ඒකයි කිව්වේ පළවෙනි දවසේම. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි වගේ සමානකමකුත් තියෙනවා. නමුත් තේරවාදී අපේ අටුවාව කොච්චර පටලවා ගන්න ඕනද බලන්න වගේ සියුම් කරුණු මේ පටලවල තියෙන එක. ඒක පැත්තක දාන්නකෝ. තමන්න කල්පනා වෙනවද බලන්න මම දැන් මේ පාරේ යන්න ඕනේ මේක තමයි මූල කර්මස්ථානේ ඉඳගෙන ඉනකොට මේක තමයි මූල කර්මස්ථානම ඇවිදිනකොට මේක තමයි මම යනකොට එනකොට කනකොට බොනකොට මම ඉන්න ඕන දැන මම දන්නවා ඊටීටි හිත පිට ගියාට පස්සේ නැවත අර තැනට ගෙනත් යන්න පුළුවන් ගතිය බලක්න්න මේ ලෝකෙ මොනම జగතිකයක් නැහැ ඊට පිට ගියාට පස්සේ නැවත ගෙනත් යන්න ඕනේ ආනාපානිය නම් ඒක වළක්වන්න පුළුවන් කෙලෙසක් ලෝකේ නැහැ ඕනෙම වෙලාවක ගෙනත් යතයි ආය යනවා. ඒක වෙනම කතාවක්. අන්න මේ සටන කරන එක නරසේක පුද්ගලයා කියලා කියනවා. එයා දන්නවා හිත පිට යනවා. මම දැකලා තියෙනවා පිට රටේම ගියාම මහත්තු බල්ලෝ අරගෙන ඇවිදිනවා. මහත්යට හරි ලැජ්ජයි බල්ලෝ ගිහිල්ලා කක්ක ගොඩවල ඉව කරනවා. අද්දින වලන්නේ කොච්චර ඇදලා බල්ලගේ බලුක තියනවද ඌ අක්කදිකට දැකපුවම පොඩ්ඩ ඉඹලවත් ආවේ නැත්තම් උට ඉසේ එකක් උගක්. අපේ හිතත් අර බල්ලා වගේ තමයි. කක්ක ටිකක් දැක්කම ඉඹලා හරි එන්න ඕන. ඊට මහත්ය මොන කරන්නේ? මහත්ය අහක බලන් ලණුවෙන් අදිනවා. බල්ලා ඇද්දත් ලණුවේ ලණුව කඩා ගන්න පුළුවන් කොහෙද යන්නේ? මේකනේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඊයනේ ඒක කියන්නේ මම කරගන්න තුරු ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මික අසම්පජාන අස අසම්පජාන මනෝ සංඛාර මට ඕනේ වුණාට මේ හිත මට ඕන දැන තියෙන්නේ අන්න ඒකේ මතු කරලා හෙලි කරපු ගමන් දුවට මතක තියාගන්න ඒකේ හවුස් වෙන්නේ ඒ තමන්ගේ තියෙන කුප්ප ගතිය තමන්ගේ තියෙන පහත් ගතිය ම්ලේච්ඡ ගතිය මෙච්චර ලස්සන සාසනයක් තියෙදි මෙච්චර ලස්සන අරමුණක් තියෙදි මේක පිට යනවා කියන එක අපි දාමු භික්ෂුන් වහන්සේලා තේන භාෂාවෙන් කියන ආපත්‍යක් කියලා මේ පිරිසුදු පාරතියෙදි මගේ හිත ආපත්‍යට ගියා. බුදුසසුනේ ආපත්‍ය දේශනා කරන ක්‍රම හතරක් කියනවා. සරති විවරති උත්තානි කරෝති දේශේති. ඒ ඒ ආපත්‍ය මතක් කරන්නේ කියනවා. වසංගන්නේවා. වසංගපු ගම මේක බෝ වෙනවා. විවරති හෙලි කරන්නේ කියලා. උත්තානි කරද්දි කියලා කියනවා මම වෙනත මේක වැදංගුවා මම ආර්යයන් වහන්සේ ළඟ ළඟට ගිහිල්ලා උපසම්පදා භික්ෂුවක් ළඟට ගිහිල්ලා නැත්තම් සත්පුරුෂයන් ගිහිල්ලා ප්‍රකාශ කරනවා කියලා දේශේති අර පව එතනම අහෝසි. අර ආපත්‍ය එතනම අහෝසි. මේක හෙලි කිරීමේදී. ඉතින් හෙලි කරන්නේ ඉස්සලයට මූල කර්මස්ථානේ දැනගෙන තියෙන්න ඕනේ. පිටිකේ බව දැනගන්න ඕනේ. පිටිකේ කියලා කනගාටු නොවෙන්න ඕනේ. මේක හෙලි කිරීමෙන් මේ පව් සමා කරන්න පුළුවන් බව. මේකට පව් සමා කරනවා කියන්නේ අපේ භාෂාව කියන අහෝසි කරනවා කියන්නේ. මෙන්න මේක දැනගත්ත දවසක යෝගාචර නිවන් දැක්කා වගේ තමයි. පව් නොවෙනවා කියලා ඊට පස්සේ කියන්නේ නැහැ. අරගෙන කොහොමඩක්වත් හිත අසුචියට අදිනවා. හැබැයි මම ඒක වසංගණ්ඩයක් නෑ. සදාචාරයට බණින් කියන්නේ සත්පුරුෂයෙක් ගාට ගිහිල්ලා කියන බෑන මම මේ භාවනා කරද්දී මගේ හිත පිටි ගියා. ගියේ මේකට. මේක නික්ලේශය අරම අරග කෙලෙස් අරම කෙලෙස් අරමුට ගියා. මම මේකම ගියාට පස්සේ මට තේරෙනවා මම ඉන්නේ අනතුරුදායක තැනක කියලා. නැත්නම් අගෝචර භූමියක. මට පුළුවන් වුණා පහුවෙන්න. ආවට පස්සේ ස්වාමීන් වහන්සේ මට ආයෙත්තර තිබුණ විදියට මානපන පෙන්නුණානේ. සක්මණේත්මර වෙන්න වගේම ඉන්න පුළුවන් වුණානේ කියලා සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අන්න බුද්ධ පුත්‍රෙක් කියයි. අන්න බුද්ධ දුහිතකාවක් කියයි. අන්න යෝගාවචරෙක් කියතයි. අන්න යෝගාවචරියක් නැත්නම් යෝගිනියක් කියයි. උකට පශ්චාත්තාප වෙච්ච කෙනාට කවදාකවත් හදන්න බෑනේ මේක. කවදාවත් බෑ හිත යන්නේ ඉස්සලා කරප්පන් යනවා. හිත යන්නේ ඉස්සලා heart attack එනවා. හිත යන්නේ ඉස්සලා giddy death වෙනවා. හිත යන්නේ ඉස්සලා බයයි. පප්පෝ භාවනා කරන්නේ කොහොමද හිත පිට ඇවි කියලා. හිත පිට යනවා බුදුහාමුදුරන්ගේ. මම හිතන්නේ ඒක අහන්න කැමති වෙයි කියලා. සර්වචන්සසේ බුදු වුණාට පස්සේ දවසක් කැලේට වෙලා අපේ වචන ගන්නේ ජොලියේ ඉන්නවා වාඩි වෙලා. වාඩි වෙනකොට නිකමට හිතනලු අනේ මේ රජ්ජුරෝ මේ දුප්පත් මිනිසුකින් අයබදු අය කරන්නේ නැත්තම් ඊමණට හම්බ කරපු දෙයින් කොහොමද යැපෙන්න පුළුවන්නේ? දැන් මේ රජ්ජුරුව කරන්නේ මොකද්ද? මේ මිනිසුන්ට ආයපදුවතු කරලා ඉව්ව ඇරගෙන රජ්ජුරුව කාම්භෝගී වෙනවා. කියනකොටම පිටිපස්සේ කෙනෙක්වලු මං ඕකනේ කීගේ ගිහි ගියත් අරින්න එපයි කියලා ගිහි ගියත් අරින්න තු හිටනම් ඔය වගේ රජ වෙන්න තිබ්බනේ. මාත් ඉන්න අපි දෙන්න ගිහිල්ලා දැන් උනත් තමයි යන් කියලා. හැරලා බලන්න කවුද? මාර මස්සිනා. බුදු වුණාට පස්සේ කියන තරම් විලිලජ්ජ නැති පරට්ටේකෝවා. අපි ගැන කුමන කතාවක්ද? ඒකනේ බුදුරජාණන් කියන ඔගේ හේලි කරපන්. උඹට නෙවෙයි මටත් වෙලා තියෙනවා. ඔය කමටහන විතරක් නෙවෙයි ඊට වැඩිය එහා ගිය මාර්ග ඥාන සහිතව කීනාස්සෝ බල නෙවෙයි ਸਰුවඥ බල සහිතයි. බුදුජානක සත්‍යක වෙලා තියෙනවා. ඒ නිසා අපි අපේ පරිශ්‍රයට එකතු වෙච්චාම අපි කියන්නේ මම ඉඳගත්තාම මම දන්නවා හිතෝ කියන්න ඕන තැන. මට මෙච්චරලා තියන්න පුළුවන්. කොහොමද දැන්? ආ මෙන්න මෙන්න ලකුණු. ඊට පස්සේ මගේ හිත පිට ගියා. පිට ගියා කියන්නේ බා. මොකටද පිට ගියේ කියන්නේ? සද්දයකට වේදනාවට හිතවිට හරි පිට ගියාට පස්සේ මට තේරුණා something wrong somewhere මොකක් කරි මං ගෝචර භූමියේ නෙමෙයි කියලා අන්න ඔය තේරිල්ලෙන් තමයි නිවන් මාර්ගේ පෑදෙන්නේ. ඔක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. මට අප්පගේ බූදලේ තියෙනවා. තාත්තගේ ගෝචර භූමියේ තියෙද්දි මගේ හිත නూరుණු පුරුත්තන කියලා ඒක දැනගෙන Tamanට විවේකීව ආයතර ගෝචර භූමියට එන්න පුළුවන් නම් ඒ මදි. ආපු හැටි කියන්නේ ආවට පස්සේ පශ්චාත්තාපෙලා නැති බවට ගෝචර භූමි විස්තර ටිකක්. ඊවට පස්සේ තියෙනවා පවක් සිද්ධ වෙලා තියෙනවා ඒත්තටම අහෝසි වෙලා තියෙනවා. ඒකට අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තම් පග්ගණ්ණාති පදහති. ඉපදෙන්න ඉඩ තියෙන කෙලෙස් වර්ගයකට මායාව දැකලා එයා කෙලෙස් ආර මූල කර්මස්ථානයේ නාමයේ කෙලෙස් මකලා ඉල ප්‍රකාශ කරනවා. මේ පුංචි කෙලෙසය. මෙන්න මේ වාගේ කෙනෙකුට මේ කාමය කියලා කියන්නේ මේ තරම් පිරිසුදු පාරක යන්න තියෙද්දිත් නාසනුවක් දාගත්ත මීහරකෙක් වගේ අපි පිට ඇදගෙන යන දෙයක්. ඒක අඟුරු වලක් වගේ ගිහින් අපිට එතනම වද දෙනවා. අපි ඒ තීද්දි කාමයේ දරුවන් ප්‍රාර්ථනා කරනවා. අම්මට අප්පට ප්‍රාර්ථනා කරනවා. අපිටත් දියුණුව වශයෙන් ප්‍රාර්ථනා කරමු. කවදා හරි කාට හරි තේරෙනවා නම් අන්නේ විදිහට කාමයේ ප්‍රාර්ථනා කරන එක්කනට භාවනාව වැටෙන්නේ අඟුරු වලක් වගේනේ. අපිටත් එහෙම කාලයක් කියලා කියලා තියෙනවා අපේ ජීවිතේ. අපිත් මේ බොහොම ආශාවෙන් මේ ලෝකයා ඉල්ලන ආර්ථික සම්පත් ලැබන්න, දේශපාලන සම්පත් ලැබන්න, සමාජික සම්පත් ලැබන්න මොන තරම් නටලා තියෙනස අපිට කාටවත් කරන්නේ නෑ. මම නම් ඉපදින කාලේ ඉඳන් බොහොම එළ කිරි ටිකට තිබ්බේ කියලා නෑ කාටවත් නෑ. හැම කෙනෙක්ම පරිප්පු කාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක බැද ඇදගෙන නාලා තියෙන්නේ. බෙදාගෙන කාලා තියෙන්නේ. දැන් තේරෙනවා නම් එදා බෙදාගෙන කෑවට දැනුත් කරනවා. හැබැයි රාත්තල් ගන්න දන්නවයි කියලා. මේ භාවනාදි කරන්නේ එකයි. කන කොට කාපන් කිරලා. දැන් රාත්තල් ගන්න දන්නවා මගේ හිත යනවායි කියලා. එතකොට යාට තේරෙනවා අංගාර කාසුකුමා කාම. ඔය කාම ලෝකේ ඉනකොට භාවනා ලෝකේ පේන්නේ අඟුරු වලක් වගේ අප්පෝව කවදා කරන්නද? ඕක මේ කාලේ කොහොමඩක්වත් කරන්න බෑ. ඕක මෛත්‍රී බුදුහාමර වෙනකම් පොඩ්ඩක් පොඩ්ඩක් පස්සට දාන්න. මේ අප්‍රමාද සාසනේ තියෙන්නේ. හැබැයි ඔක්කොමල බුදු වෙන්න හදනවා. ඔක්කොමල පස්සට දාන්න. ඒකෙදි කියනවා මමත් බෞද්ධෙක් කියලා. මට ඕකට බැන්න බැනින්නක් ධම්මික හාමුදුරුවෝ තොපි වාගේ මෙච්චර ආධ්‍යාත්මික ශක්තියක් හම්බෙලක විනාශ කරන ආධ්‍යාත්මී සුඛභෝගීත්‍ර දාන පාරිභෝගිකත්‍ර දාන වෙන එකම જાතියක්වත් ලෝකේ නැහැ කියලා. මෙච්චර පහසුකම් තියේදී ඒක ඊගාවාත්මට දාන. ඊගා බුදුහාමුදුරණ දාන. ඒකල දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. ඒ නිසා කාමභෝගයේ ඉන්න එක්කනට භවනා ලෝකේ පේන්නේ අංගාරකාසුපමා. ඒ විදිහට කාම ලෝකේ ඉන්න කෙනාට භාවනා ලෝකේ හැදෙන නිසා භාවනා ලෝකේ ඉන්න කෙනාට කාම ලෝකේ දකින්න හැටි ඒ දෙක අතර පුදුම සමානකමක් තියෙනවා. ඉතින් මේ විචිත්තත්වයේ සඳහා මට හිතෙනවා ඒ ඔය උපමාව වෙනුවට තව උපමා ටිකක් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ආදීනව පෙන්නනවා. අංගාරකාස උපමා කාම. ඒ වගේම බුදුරජාණන් සඳහන් කර තියෙනවා අට්ටිකංක ලූපමා කාම. ඒ කියන්නේ මේක නිකන් ඇට දැකිල්ලක් වගේ. සුදු ඇටයක් වගේ. ඒ බල්ලන්න කන්න දෙයක් නැහැ. මේක නිකන් මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කියලා. චීනශ්‍රවෙන් වහන්සේට කාමේ බේන්නේ එහෙමයි. යෝගාවචරයට බේන්නේ මූල කර්මස්ථානයේ සුදු පාම් පෙත්තක් වගේ. මස්ලේ නැති ඇට බලු ඇටයක් වගේ ලේව කනකොට ආනාපාන දිගට බලාගෙනකොට දෙකින් කියලා හිතෙනවා. ඒ කිසිම රසයක් නැහැ. කම්මැලි, නීරසයි, ඕකෙන් පුළුවන් ද කෙලස් කරන්නේ ඕකෙන් පුළුවන් නිවන් දකින්න කියලා මූල කර්මස්ථානයේ තියෙන්නේ මස්ලේ නැතියට බලුලෙව කන්නේවා. ඒක ඕනෙම කමඨාන් වාස්තාවක තියෙනවා මට කියලා දෙන්න මම පෙන්නලා දෙන්න. ඕනෙම කමඨානක මූල කර්මස්ථානේ එපා වෙන හැටි කම්මැලි වෙන හැටි ඒ ගුරුවේ පඬිස්සාරද කියනවා විපස්සනාව සුදු පාන් පෙත්ත පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. ඒ කිසිම රසයක් නැහැ මේකේ. ඒ වෙනුවට රස හොයන ඵලයන් ආසවට්ටාණීය ධර්ම හතර බලාගෙන ඉන්න බේනක. නමුත් ඒ වෙනුවට ඊතං සන්තං ඊතං පණීතං යදිදං උපේක්ඛා කියලා මේ මූල කර්මස්ථාන ප්‍රේම කරනවා කියලා කියන්නේ විවේකයට ප්‍රේම කිරීමක්, හුදකලාවට ප්‍රේම කිරීමක්. Taman දන්න දේ තමන් කුප්පණ ගතිය නැතුණත් ඒ දෙහෙත් එක්කම පුළුවන් තරම් ඉඳ ගන්න givisuma නිසා අර බොහෝ කුප්පණ දේවල් බොහෝ ආසවට්ටහණීය දේවල් මෙතෙන්ද එන්න තියෙන ඉඩ ආවස්තික වශයෙන් අරසා කළ දෙනවා. ඒස අපේ හිත පිරලා තිබුණ නැත්තම් මූල කර්මස්ථානේ. අපේ හිත පිරලා තිබුණ නැත්තම් සතියේ. අපේ හිත පිරලා තිබුණ නැත්තම් අප්‍රමාදේ. අනිවාර්යයෙන්ම කෙලෙස්. ඉතින් අපි හිතාගෙන ඉන්නව නෑ නෑ මේකේ අඩුපාඩුකම් තියෙයි ඒව නැත්තම් අපි අර දේ කිරුවොත් හරියයි මේ දේ කිරුවොත් හරියයි කියලා. නමුත් භාවනා කරනකොට තේනවා ඒක අයින් කරගෙන මේ මූල කර්මස්ථානයේ සතියේ විවේකේ අප්‍රමාදේ පවත්නකොට තේනවා මේක අදින ඇදිල්ල ආසවට්ටහණිය ධර්මවලින්. ඊයනෝ බන්නොට එතකොට ඇති වෙන කෙලෙස් ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්. ඒ වෙනුවට පුළු පුළුවන් ප්‍රමාණය ඊට වැඩිය අද මේ සතියේ ඒ වෙලාවේ මගේ හිත තියෙන මෙතනයි කියලා දන්න ගතියෙන් ඒක ප්‍රකාශ කරන ගතියෙන් අපිට කොච්චර චිත්තක්ෂණ ගානක් දවසට කොට දා ගන්න පුළුවන්. ඒ නිසා කාට හරි කියනවනම් මේ ස්වභාවය සැකයක්. ඒ වගේ කලබල වෙච්ච වෙලාවේ කොහාටද හිත ගන්න ඕනේ කියලා සරල වශයෙන් මතක තියාගන්නේ ඉරියව්වට හිත ගන්න. හිත කොහේ නන්නතර වුණත් කොහේ ආසවට්ටහනේ ධර්ම දිගේ ගියත් කොහෙට ඇදගෙන ගියත් තමයි දන්නවනේ දැන් ඉන්නේ අනතුරුදායක තැනක අගෝචර භූමිය කියලා තමන්ගේ ඉරියව්වට හිත ගන්න ඒකට කියනවා ඕලාරික අත්පටිලාභයේ සාක්කියට ගන්න. තමන්ගේ කය. ඕක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. ඕක තමයි රූප කර්මස්ථානය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබිය ඕකට අපි හිත පිට යන එක නාලක් ගන්න නෙමෙයි. හිත පිට ගියාම ආපහු මේකට ගන්න පුළුවන් නම් එයාට තේරෙයි දවසක මේකට අපි මේ වර්තමානට හිත ගැනීමට අපි කොච්චර සංසාරේ පුරා ද්වේෂ කරලා තියෙනවද කියලා. මානවයා කියන්නේ හැම වෙලාවෙම වර්තමාන මොහොතට වෛර කරන මිනිස්සේ තමන්ගේ ශරීරයට වෛර කරන කෙනෙක් මෙතනට වෛර කරන කෙනෙක්. ඒක තමයි පරිේෂණ කරන්නේ. හැම වෙලාවෙම පරිේෂණය කරනවා අනුන් ගැන අතන ගැන විනයම වෙන කෙනෙක් ගැන. කවදාකවත් පරිේශන පොතකවත් දැකලා තියනවද මේ තමන් ගැන පරිේශණය කරන ආර්ය පරිේශණේ ඇර ආර්ය පරිේශණේ එකයි කරන්නේ මම දැන් මෙතන ඉන්නේ ගැන හොයනවා මේ ලෝකයේ අද තියෙන කම්පැනි වල අද තියෙන රජයල් වලින් 100ට කීයක් පරිේශන සඳහා සල්ලි දානවද හැම එකක්ම කරන්නේ සත්‍ය කඩන එකනේ 100ට 100ක්ම සත්‍ය කඩනවා එවන් සමීවට කියත හැකි අනාර්ය පරිශ්‍රණ කියලා. මොකද හේතුව? ඒගොල්ලෝ ඉන්නේ මිච්ඡා සංකල්පවල. මුළු ලෝකෙම දුවන්නේ සම්මිච්ඡා දිට්ඨිය. ඒකට මිච්ඡා සංකල්පවලයි. නමුත් කවදා හරි Taman තේරුම් අරගත්තොත් මේ මිච්ඡා සංකල්ප වෙනකොට සම්මා සංකප්ප කියලා කියන්නේ නේ කම්ම සංකප්ප. කාමෙන් වෙන්වයා, විවේක වේයා, කුදිකලාවයා. ඒකල මම දැන් මෙතන මොකද වෙන්නේ කියලා බලන්න. අර බල් මස්ලිනේ තෙල් බල්ලෝ කන්නක හරීම කම්මැලි. එපා වෙනවා. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේ මේ භාවනා කරනකොට මේ එපා වෙනවට මොකද කරන්නේ කියලා පොඩ්ඩක් කාමේ පොඩ්ඩක් දෙන්න පොඩ්ඩක් ලුණු ලුණු දෙයි වාගේ ටක් ගන්නකොට හිත යනවා. මෙතන කවුරු හරි ඉන්නවද බලන්න භාවනා කරන්න කියලා එපා වීම ආපු නැති කෙනෙක්. මේ එපා වීම හරහා නිවන තියෙන කියලා කිව්වහම අපිට තියෙන මේ එපා වීමට ප්‍රේම කරන එකනේ. භවනා කරනකොට අරමුණේ ඉන්නකොට අනිවාර්යයෙන්ම පාවීම එනවා. කම්මැලිකම එනවා. නීරසකම එනවා. බය එනවා. ආසන්න ගතිය එනවා. නැගිටිනවා දන්නේ නැති සත්‍යකට නිකන් ඒකට කියනවා කුප්පනවයි කියලා. ආන්නේ කුප්පන ගතිය ආවට පස්සේ දැනගත්තොත් මේක මේ නිවනට යන මාර්ගේ නැත්තම් විශේෂයෙන්ම නිබ්බිදාවේ පෙරමග ලකුණක් මේක මේ ආසවට්ටහනීය ධර්ම නැතුවයි මේ නගලන්නේ. ආශවට්ටහනේ ධම්ම තිබ්බනම් අපිට ගාණක් නෑ අපි බුදුම ආශාවකින් සැලසුම් හදාගෙන පරමාර්ථ තියාගෙන දඟලනවා. ඒක නිසා කාට හරි තේරෙනවා නම් භාවනා කරනකොට විපස්සනාව නියම් මස්ලී නැතියට බල්වලේව කනවා වගේ හරීම කම්මැලි. ඒ නිසා කාටවත් මට හිතෙනවා භාවනා කරන්න එන්න කියලා කියන්න බෑ කියලා. දහවට වැඩක් නැහැ ඒක හරි කරදරයක් ඒ මනුස්සයාට ඒ මනුස්සයා ඉන්නේ භාවනාවේදී මේ මස් සහිත ඇටසහිත ලේසහිත ඇටයක් බලාපොරොත්තු වෙනා මේ දෙන්නේ මේ තියෙන නිකන් සුදු පම්පෙට්ටක් විතරයි තියෙන පුළුවන් නම් කපන් බැන්නම් කපන් කියලා. නිසා පටලවා ගන්න යන්න එපා. මේකට සෑහෙන පිනක් තියෙනවා. ඒ දෙනදී ගන්න. මොකද මේක පිනුමින් තියෙන්නේ මස්ලි නැතියට බලුලෙව කන්නවා. බල්ලෙක් බල්ලෙකුට හම්බෙච්ච මස්ලි නැතියට වගේ. ඒ නැත්නම් තිනකූපමන් කියලා දරුවචන් සඳහන් කරනවා අපි මේ වගේ රැයක යන වෙලාවේදී වන්දවක් නැතුව ටෝච් එකක් නැතුව ඉච්චාම අපි පිටුරු ටිකක් අරගෙන ගිනි තියලා අතින් අරගෙන යනවා. යන්න යන්න යන්න යන්න ගින්දර මේක පිච්චෙනකොට අතට කිච් වෙනකොට එයා දන්නවා මේක නැතුව යන්න බෑ. හැබැයි යන්න යන්න ගිනි වල අත පුච්චගෙන පුච්චගෙන ඉදිරියට එනවා. ඉතින් ඒකට මේක දාන්නත් බෑ දැම්මට පස්සේ ආයේ ගිනි අවුල ගන්න විදියකුත් නැහැ ඒ නිසා කාමයේ අල්ලපු මිනිස්සයා ඊටපන්නම දෙපැත්තෙන් පත්තු කරගත්ත මිනිස්සයා වගේ පැහැදිලියම නොබෝ කලකින් මොකක් හරි භයානක රෝගයකට අහු වෙනවා එක්ක පොලිසියට අහු වෙනවා එක්ක හිරේ වැටෙනවා ඒ කියේදිත් මේක මිරිකල් අල්ලගෙන ඉන්නවනේ යෝගාවචරයට භාවනා යෝගාවචරයට අරමුණ වෙන්නේ මේ ගිනි උලක් අල්ලගෙන ඉන්නවා ඉන්නම බෑ කාමභෝගියාට භාවනාව වෙන්නේ කිහිලක් අල්ලගෙන ඉන්නවා වගේ. රහතන් වහන්සේ නමකට කාමයේ වෙන්නේ තිනක උපමං. තනකොළ අහුරක ගින්දර අර ගිනි උලක් අපි කියනවා ඒකට මේ හුළු අත බඳිනවායි කියලා. හුළු අතක් අරගෙන යනවා වගේ. මේ වෙනස කවදද සිද්ධ වෙන්නේ? අපි මේ ආශාවෙන් වක්‍රව හෝ කෙලින් කාමයේ පතන එකක්. ඊට පස්සේ භාවනා හරියට ගියාට පස්සේ අපිට මේ භාවනාවට මුලට තියාගන්න කමටහන එපා වෙන එක. කමඨාන්නේ වෙනසක්වත් දකින්න බෑ. කමඨාන්නේ මොනවා වුණත් අපි අතහැරලා දානවා. ඒ විනුවට මේ එපාකම තියෙද්දිත් මේ කාම කාර්මුණෙම තියාන ඉඳ කිසිම විශ්වවිද්‍යාලයක උපදින තියෙන පාඨමාලාවක් හරි ප්‍රොෆෙසර් කෙනෙක් හරි ඩිපාර්ට්මන්ට් එකක් හරි දැකලා තියෙනවද බලන්න. නෑ. ඒ ඔක්කොම හැදිලා තියෙන්නේ ආසවට්ටානිය ධර්ම වලට. එක්කෙනෙකුවත් නැහැ මේ එපා වුණාට කමන්නේ මේ නික්ලේශී තනම නතර වෙන්න. එහෙම නැත්නම් මේ නිර්මල තනම දැක ගන්න. එහෙම නැත්නම් මේ ക്ഷേම භූමිය දැනගන්න මොකද්ද? මේ කයේ හිත පවත්නවා කියන එක ලාහට ගෙම්බ එකතු කරනවා. ලිම්බ දාන්න ඉතල ගෙම්බ පයින්. කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ. කියන්න බැරි නෑ ඕන වෙලාවක තිබ්බයි. ඌ පෙරලා යන්නේ තෙතමනේට තමයි. ඌ පෙරලා යන්නේ අඳුරටම තමයි. ඉතින් මේ වැඩේ කරන මිනිස්සයා හිතන්නේ නැවත නැවතත් කොච්චර හිත පිටිගත් ආය ආනපන ගිනත් වෙනවා. කොච්චර හිත පිටිගත් ආය වම දකුණ ගිනත් යනවා සක්මන් කරනවා. කොච්චර හිත පිටිගත් තමන්ගේ කයේ මෙනෙහි කරගෙන කර මේක අරගෙන යනකොට ඒ කාරණාවෙදී අපිට හිතේද දේශපාලන වාසියක් ලැබෙයි කියලා. අපිට හිතේද ආර්ථික ලාභයක් ලැබෙයි කියලා. අපිට හිතේ සමාජික මට්ටමක් ලැබෙයි කියලා. අන්නේම දේශපාලන ආර්ථික සමාජික අපේක්ෂාවකින් තොරව නැවත නැවතත් නැවත නැවතත් අරමුණ නැත්තම් හිත මේ නික්ලේශී අරමුණේ ගෙනත් තියෙන මනුස්සයාට බුදුහාමුදුරුවෝ ඈතින්දලා සාදු කියනවා. බුදුහාමුදුරුවෝ ඈතින්දලා සාදු කියනවා. අපි ඒක නොදන්නවනේ. මෙතන ඉන්න එක්කෙනෙක්වත් නොදන්නවනේ. හැබැයි මේක අර අයෝනිසමස්කාන්ත යෝනිසමස්කාට දා ගැනීමේ අපි අතර තාරා තිරන් කියනවා. නිසා හැම කෙනෙකුටම හැකියාවක් තියෙනවා, පින තියෙනවා, ඕනකම තියෙනවා. මේ ලෝකේ කවුරු පව් කරත් අපිට අපේ අරමුණ නැති කරන්න අපෙන් කවුරක්වත් නැහැ. අපි අසත්‍යමත් වෙන්න හදනක වළක්වන්න කවුරක්වත් නැහැ. ඒ වෙනුවට දාගන්න ඕනේ කාමභෝගී පුද්ගලයාට භාවනාව වෙන්නේ අට්ටිකංක ලූපමං තින මේ එහෙම නැත්නම් ආංගාරකාසූපමං කියලා. අපි අන්නේ ඒක කරන කට්ටිය කියලා Taman දැනගන්න ඕනේ. හරි ගිය දවසට කවදා හෝ ක්ෂීණාශ්‍ර වෙච්ච දවසක තේරෙවි අපි මේ කරගෙන තියෙන වීර ක්‍රියාව නිසා අපිට ආයෙත් මේ හොදෝ තමයි දාන්න ඕන කමක් නැහැ. කාමයට ගිහිල්ලා වක්‍රව හෝ ඍජුව සම්බන්ධ වෙන්න ඕන කමක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. කවුරු හරි කාමයට වක්‍රව හෝ ඍජුව සම්බන්ධ වෙනවා එමස පහත් කළ සලකන්නේ නැද්දත් එපා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ලෝකේ කියන්නේ ඒකට. Tamanda තියෙන්නේ මම පරිස්සම් කියලා ෂේප් වෙනවා මිසක් මේ ඔක්කොම නිවන් දක්වන්න ඕනේ. අපේ පවුලේ ඔක්කොම සිල් රකින්න ඕනේ. අපි බලු ඔක්කොම සමාජ ශික්ෂාව කරන්න ප්‍රශ්නයි. ඒකෝට ධර්මයට අගෞරවයක් වෙන. එහෙම කරන්න බෑ. Tamanda තේරෙනවා නම් ඉස්සර මම මෙච්චර ආශාවෙන් රකපු දේ දැන් මට ජුගුප්සාජනකයි. මම ඒ වෙනුවට මේ නික්ලේශී අරමුණක් සුරු කරනවායි කියලා බුදුහන්සේ සඳහන් කරලා තිනවා කාමය ආර්යයන් වහන්සේ නමකට පේන්නේ සර්ප හිසක් වගේ. සර්ප හිසට ඇඟිල්ලක් දැම්මොත් ආය කතා කරන දෙයක් නැහැ හලාහල විෂ. එහෙව් කාමිනේ අපි මේ පැය උපද්ද අවුරුදු 6 ඉඳලා 26 වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා කරනවා. 26 ඉඳලා 55 වෙනකන් හම්බ කරලා කරනවා. එහෙම නැත්නම් කියන අපරාධ ජීවිතේ නැති වුණා. ඉතින් මේ හම්බ කරන්නේ මොකද්ද මේ සර්ප හිස තමයි. කවදා හෝ හයේදී හෝ එච්ච 26දී හෝ 55දී හෝ ඒවා විපස්සනාව තේරුණාන් තේරෙවි. අනේ අම්මේ බෙදාගෙන කාලා තියෙන කෑමනක රඟ. හැබැයි සාන්තියට තනක් තියෙනවා. විවිධ තනක් තියෙනවා. කොච්චර වරද්දලා තිබ්බ සතිමත් වෙන්න පුළුවන්. කොච්චර වැරදිලා තිබුණත් සතිමත් වෙන්න පුළුවන්. අපි මම ගියා මේ මේ ළඟදිත් මට ඒ කතාව මතක් වුණා. වැලිකඩ හිර ගෙදරට එතන හිටියා 114ක් දකෝද ඔක්කොම මිනි මරණ දඬුවම් යොමු වෙච්ච අය. හැබැයි මූණු ටික නම් ඕගොල්ලන්ට වැඩිය හරිම ලස්සනයි. දැන් මට පේනවා මූණු ඔක්කොම නිකන් එන ගහච්ච සෝම් පිටරි වගේ. මේක ඇහෙනකොට අම්මා කල්ු වෙලා තියෙන්නේ මොන අරුන්ගේ නෑ. බුද්ධුම සතුටක හිටියේ. කොච්චරද කියනවනම් මේ සුදු වෙනගෙන ඉන්නේ එතන නිලධාරියා කවුද? ඊළකාරයා කවුද කියලා අඳුරන්න බෑ. මම මහත්තයට කතා කරලා කියනවා කිව්වා එතන ඉල්ලකාරී කතාවක නෑ නෑ ඒ අපි පත්තර බේකෙනෙක් ඒ හෝ මිනිවරු හිරකරුවන්ගේ නායකයෙක් පුදුම සන්තෝෂෙන් ඉන්නේ පුදුම පිරිච්ච ගතියක ඉන්නේ සන්තෝෂෙ කියනවා කියන්නේ අපේ දායකයෙකුත් හිටියා ඌ එතන අභිධර්ම පන්තියක් කරනවා සංජාන අසවල් දවසේ දාන දෙයට මම තමයි මම දැන් මේ දවස්වල මේ ඒක වැත්තක තියමුකෝ ඉතින් ඒ කට්ටියට අපි ඒකට භවනා කරලා තිබුණා. මම ගියාට පස්සේ අපි පස්සේ දෙනෙක් විතර ගියා. ඉතින් දැන් හිරගෙද ඇතුළට යන්න ගියාම ඉතින් දින ගිනියන දෙන්නෙත් නැහනේ. තෑහෙන වැරද්දක් කරන්න තු හිතේ යන්න අමාරුයි. ඔය මං ගියාට. මහිත එක හතර දිනක් විතර ගියා. ඊළ සක්මන් කෙරෙව්වා. ඒ සක්මන් කරන්න ගියාම පොඩි ඉඩක් තියෙන්නේ. ඒ පොඩි ඉඩේ සක්මන් කරලා ඊට පස්සේ පැයක ධර්ම සාකච්ඡාවක් තිබ්බා. ඒකේ ඇහුව ප්‍රශ්න වගේක් ඒ මයිලන් මයිද රෙකෝඩ් එක ඇති අහලා බලන්න ඒ විසුගේ කිසිම අඩුපාඩුවක් නැහැ මේ මිනිස්සු හිරගෙදරක ඉන්නවද මරදඬුවේ මොල මොකක්වත් නැහැ පොඩ්ඩ හොඳ එක විදිහට කරනවා ඕගොල්ලන්ට වැඩිය හුඟක් හොඳයි ඒක නම් ප්‍රශ්න ටික අහනකොට ඕනම කෙනෙකුට තේරෙනවා එක මිනිස්සෙක් කතා කරා අදාගල දැන් ප්‍රශ්න අහන මැද ඉවර වෙන්න කිට්ටු වෙලා ඒ මිනිසා කියනවා අනේ සාංශ මට මේක නොකිය බෑ මම මේ කියන්න හදන්නේ දැන් ඔබ වහන්සේ අපිට බණට කියනවලු ඔය සිල් නැතුණත් කමන්නේ පව් කළ තිබුණත් කමන්නේ භාවනා කරපල්ලා කරන්න පුළුවන් කියලා මම කවදාවත් විශ්වාස කරේ නැහැ සාංශි. අපි මේ මිනිහෙක් මරලා නඩුවකින් පෙරදිලා අපිට මරණ දඬු යොමු වෙලා ඉන්නේ. ඉතින් අපි දන්නව මොන භාවනාවක්ද අපිට අපිට මේ මේ දානයක් දෙන්න බෑ අපිට සීලයක් රකින්න බෑ බණ භාවනා කරන්න බෑ නිසා අපි නිකන් කොණ්ඩම් වෙච්ච જાතියක් නේ. ඒත් ඔබ වහන්සේලා භාවනා කරනවා ඔබ වහන්සේනම් එහෙම කියව බණක් මං අහලා නැහැ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ අද ඉස්සල්ලාම වතාවට සක්මන් කරනකොට පියවර හතරක් එක දිග්ගටම මට හොඳට මතකලු මේ වම මේ දකුණ මේ වම මේ දකුණ ඊගා පස්වෙනි පියවර උස්සනකොට මට ඇඬුම් ආවා ස්වාමීන් වහන්සේ මේකනම් සතිය මටත් පුළුවන් නේ මට හිතුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට කියන්න. ওই වහන්සේ කියන කතාව ඇත්තයි. කොච්චර අපරාධ කරලා තිබ්බත් කොච්චර මිනිමරු නැත්නම් මරදඬුවම යොමු කරලා තිබ්බත් කාරණාව තේරුම් ගත්තොත් පියවර දෙක තුනක් එක දිගට සතිය පවත්වනකොට එයාට ගැම්මක් එනවා ඊගාව පියවරත් මට අරසා කරන්න පුළුවන් කියලා. ඒකට ඒක නොකියම බැරිලු. කියන්න මෙහෙතනයි කියලා. එහෙම නැත්නම් අපි මේ මිනිමරුව මිනිමරුන් චෝදනාපු කට්ටිය කියලා කොන් කරපු කට්ටියක්. මට මේ සතියේ තියෙන manussකම නැත්නම් අඟුලිමාලට ওই කතාව කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතන බිටි පුත්‍රජානකට 999ක් දැන දැන කපුවා. ගණන් කරන්නේ නැතුව ප්‍රදේශයක් කපලා තියෙනවා. කොච්චරද කියලා දන්නේ නැහැ. මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? ඕම් පුතේ මන් නතරන ප්‍රපුලන් නතරයන් කිව්වා. වාග මත වාඩ් වෙන්න කමටහන් දෙන්න හදන පන්තිල් ගන්න වත්ක දෙල්ල වඳින්න තුන් සැරයක් ඕවා කිය කියන්න පුළුවන් අඟුලි මාත් එක බුදුහාමුදුරුවෝ. දැන් අපි හිම කියන කමට හඳෙන්නේ ඉස්සෙල්ලා ඔක්කොම සිල් සමාදන් කරලා පන්සිල් සමාදන් කරලා වත් කඩෙල්ල වන්දලා ලෑස්තිල පටන් ගන්න අද දෙන්නේ හෙට දෙන්නම් ඌව කරන්න බෑනේ. කාරණාව නම් තේරුම් ගන්න ඕනේ. මේ අයෝනිසමනස්කාරයේ යෝනිසමනස්කාරය බලපත් වෙන කාලයක් ගන්නෑ අකාලිකයි. ඒක කාලයක් ගන්නයි කාලයක් ගන්නවයි කියලා හිතන්නේ අපි අපි තියෙන කෙලෙස් වලට වාසියට. ඒක අපිට උගන්නපු බොරුවක්. මම මේ පුංචි කරන හදනවා නෙවෙයි. මේ සද්ධර්මයේ හෝ ගැඹුරු පුංචි කරන හදනවා කියන එක නෙවෙයි කියන්නේ. අපිට ඕනෙම සද්දයක් ඇහිලා හිත නරක වෙච්ච වෙලාවේ ආනපානෙ හිත ගන්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. ඕනෙම හිත පිට ගිය වෙලාවක මම විදිමින් ඉන්නේ මගේ වම දකුණට හිත ගන්න පුළුවන්. ඕනෙම වෙලාවක අපි හිතමු අපිට සිරසක් වෙන දුක් ස්ථාන නිරෝගීත්ව සුවපත් එක්ක අල්ලපු විතර පරට්ටිය හැර කියන වෙලාවේදී සතුටුමත් වෙන්න පුළුවන්. මෙතන එක්කෙනෙක්වත් නැහැ එහෙම මේ බැඳිච්ච ඇබ්බැහි නැති කවුරක්වත්. ඒ ඇබ්බැහිය යද්දී ඒ ඇබ්බැහිය ඇදලා යද්දී තමයි සත්‍යමත් වෙන්න පුළුවන්. සත්‍ය කියන්නේ කුණු හේදිලක් නෙමෙයි මෙච්චරක් කුණු කියලා පෙන්වන එක. මේක වෙන්න මේ සතිය මේ ආශ්චර්ය ධර්ම වෙන්න පළවෙනි ශික්ෂණය වෙන්නේ සතියෙම විවේක වෙන්න ඕනේ. ඒක ගැම්ම කන්න ඕනේ චිත්තක්ෂණ 3 4 5 6 සති වීදියක් තුන්න ඕනේ වීදියක් තියෙනකොට පේනවා අපි ওই හිතාන ඉන්න අපේ තියෙන හීනමාන ලක්ෂණ එකක්ක සතිය මායින් කරන්නේ අපි ওই හිතාන මහා මානගතිය මායින් කරන්නේ නැහැ සතිය මායින් කරන්නේ manussකමට විතරයි ඒක නිසා අපි ඉදිරියට යොත්කම් මිශ්‍ර කරන්න තියෙනවා අරක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා තමයි ඒවා නිකමට දාන්න ආසවට්ටානිය කියලා නම දාන්නේ මේ ආශ්‍රව වැඩෙන තැන්ව නොකර බෑනේ. අපි රජ පවුල් වල නේ අපි කණ්ඩ හම්බ කරන්න ඕනේ, ඇඳුම් හම්බ කරන්න ඕනේ කියලා. ඒකට කමන්නේ. හැබැයි ඔක සුඛෝපභෝගීත්වයේ සඳහායකට ගිහිල්ලා කඹුරන කැඹිරිල්ල. පවුනේ අපරාධනේ ප්‍රයෝජනේ සලකලා කැම ටිකක් ගන්න. ප්‍රයෝජනේ සලකලා විවිහ ගන්න. ප්‍රයෝජනේ සලකලා සීනාසනය පාවිච්චි කරා. නමුත් ඉතුරු ටික මේ විවේක නින්නම් විවේක පොණම් විවේක පබ්බහරම් කියලා කරන්න කවුරු හරි කියලා දෙකන් ඉන්නවද මේ ආණ්ඩුවෙන් අපිට ඇවිල්ලා භවනා කරවයි කියලා හිතනවා. Taman එක තීරුම් ගන්න හොඳට කල්පනා කරන කිසිම බාධාවක් නැහැ. තියෙනවා නම් බාධා දෙකයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මේ ආසවට්ටාණීය ධර්ම වෙනුවට අනාසවට්ටාණීය ධර්ම නැත්නම් සීනාසව බල ඇති කරන පැත්තට හැරෙන්න දෙකයි කොක්කට හිටලා තියෙන්නේ අනේ අපිට බෑ අපි ත්‍රිපිටකය ඉගෙන ගන්න නෑ අපි පැවිදි වෙලා නෑ අපි උපසම්පදා වෙලා නෑ අපිට සීලෙ මදි අරකයි මේකයි කියලා අපි මොනවදෝ නීති ටිකක් දාගෙන කියනවා නමුත් බුදුසජාන් වහන්සේ හෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් සතිය කදාකත් ඒ වගේ දෙයක් කියලා නෑ කරලා බලන්න කරලා බලුවට පස්සේ තමයි තේරෙන්නේ අද අපි විවේකක තැන්සි තැනක ඉන්නවා නම් ඒකට 100ක් තමයි වාක්‍යන්නේ. ඒකට කවුරක්වත් අපිට වද දෙන්න කෙනෙක් නැහැ. අපේ මේ තියෙන මේ කුලයා කෙරෙහි ඇති ආසාව, ධනයා කෙරෙහි ඇති ආසාව නිසා අපි බෙදාගෙන කනවා, ඇදගෙන නානවා. ඒ කොච්චර දැන්ට වරද්දාගෙන තිබුණත් දැන් පටන් ගත්තොත් සතිය තේරුම් ගන්න සතියට අනුයාත වෙන විදිහට අපිට ඒක හැදිලා එන්න ඒක කරන අවුරුදු 7ක් හෝ 6ක් හෝ 5ක් හරි වෙන්න පුළුවන්. නමුත් මේ වැඩමුළුවකදී අපිට මේ අයෝන්සමස්කාර යෝන්සමස්කාර දාගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා නම් ඒ විශ්වාසය ඇතිවීමට ඔය ඥාන පිරින්කම් බලපාන්නේ. පැවිදි උපවිදි බලපාන්නේ, වයස බලපාන්නේ. මේක මනසට ආර්ධන කරන දෙයක්. ඒ නිසා නිතරම බලන්න සතිය එනකොට උදේකලාව සහ විවේකී ලැබෙනවා. විවේකී සහ උදේකලාව වෙනකොට සතිය ලැබෙනවා. මෙන්න මේකට අනුග්‍රහ කරන එක මේකට මේ අනුග්‍රහ කරනවා වෙනකොට එක එක කර්මාන්තවල ව්‍යාපෘත වෙලා කතාවට ව්‍යාපෘත වෙලා කුසීත වෙලා නිදා ගන්න නැතුව අන්නේ හුදකලා වෙනකොට විවේකය විවේකේ එනකොට මේක සතිය කියලා මෙන්න මේ සම්බන්ධතාවය බලන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුගේ කිසිම බාහිර උදව්වක් ආධාරයක් නැතුව Tamanda අදට වැඩිය හෙට වෙනකොට සීනාශව බල නැති වුණත් සීනාශරණාංශික තියෙන මේ ගති විවේකයට කැමැති ගතිය හුදකලාවට කැමැති ගතිය සතියට කැමැති ගතිය ඉදිරියට ගියොත් සතිය Tamanට ඕන සියලුම කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා කාලානුරූපව ඒ නිසා නිතරම බලන්න පරියන්කේ වේවා සක්මණේ වේවා ඉදිරියට වැඩවල වේවා මෙහෙන් ගියාට පස්සේ gederදී හෝ වේවා තමයි මේ සතියට අනුග්‍රහ කරනවා නම් ඒක හුදකලාවට අනුග්‍රහ කිරීම සහ විවේකයට අනුග්‍රහ කිරීම සම්පාත වෙනවා. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපි විනාඩි ස්වල්පයක් කරගනිමු. ittavataasadi ඝාතා සජ්ජහනා කිරීමේ අපි අමාර්යෙන් සුපයා සුපයා ගන්නද මේ කුසලී ලෝකවාසී සියලු සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා. ittavataච නම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාගතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදා අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ අක්කමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු